සිතට ආහාර පූජ්‍ය අචාංචා හිමියන්ගේ put for the heart නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය අනුවාදක W සුගතදාස මහතා කලන මිතුරු අංක 26 බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය මහනුවර කලන මිතුරු අංක 26 පෙරවදන සිතට ආහාර නමින් ඉදිරිපත් වන මෙම කෘතිය භික්ෂූන් වහන්සේලා උදෙසා විශේෂයෙන් විනය සම්බන්ධව ඉගැන්වීම් කෙරෙන දේශනා මාලාවකි. මෙම දේශනා මාලාව පැවැත් වූ අචාංචා හිමි විනය සම්බන්ධව කොපමණ ප්‍රායෝගික වූ භික්ෂුවක් වූයේද යන්න පැහැදිලි වන්නේ මෙම ධර්ම මාර්ගයේ ගමන් කරන නොකරන ගිහි පැවිදි කාහටත් එකසේ ප්‍රයෝජනය ලැබිය හැකි දේශනා මාලාවක් වී තිබීමෙනි විනය සම්බන්ධව උන්වහන්සේගේ ප්‍රධානතම සිද්ධාන්තය වී ඇත්තේ සති හෙවස් සිහියයි. මෙම දේශනාවන්හි සමස්ත වී ඇත්තේ විනය හා සිහියත් සිහිය සඳහා විනයත් යන්නයි. මෙහිදී විනය යනු හුදෙක් නීති රීති පද්ධතියක් නොව අධ්‍යාත්මික දියුණුවේ කොටසක් මෙන්ම ඵලයක් යන්න පැහැදිලි වේ. අචාන්චා හිමියන් සිංහල පාඨකයන්ට හඳුන්වා දීමේ සුවිශේෂකාරයේ නිරත වී සිටින W සුගතදාස මහත්මයා මෙම පරිවර්තන කෘතිය තුළින් ඒ සුවිශේෂී කාර්ය ඉටුකොට ඇත. සුගතදාස මහත්මාගේ පරිවර්තන කාර්ය වමනාවෙන් හා ලැබියාවෙන් සිදු කරනු ලබන දෙයක් පමණක් නොව වගකීමෙන් යුතුව සිදු කරනු ලබන්නකි. මෙහි යන සෑම වචනයක් පිළිබඳවම විශේෂ සැලකිල්ලක් දක්වා ඇති ඔහු ඒ පිළිබඳව සෑම අයුරකින් විමසා බැලීමක්ද සිදු කරනු ලැබ ඇත. ධර්ම කරුණු පිළිබඳව විශේෂයෙන්ම සැලකලිමත් වී ඇති අතර සෑම විටම ඒ පිළිබඳව විමසමින් තම පරිවර්තන කාර්ය ඉටු කර ඇත. එය ධර්ම ග්‍රන්ථයක් පරිවර්තනය කරන පරිවර්තකයෙකු තුල තිබිය යුතු සුවිශේෂ ගුණයකි. මෙම සත්කාරය සත්වයාගේ විමුක්තිය සඳහාම හේතු වේවා. පූජ්‍ය අචාංචා හිමියන් ලෝ සුපතුල භික්ෂුවක් වූයේ මහා විහාරයක හෝ නිකායක හෝ නායකත්වයේ දරූ නිසා හෝ සංවිධානයක තනතුරක් දරූ නිසා හෝ නොවේ. එමෙන්ම උන්වහන්සේ ගුරුවරයෙකු ලෙස ප්‍රකට වූයේ උපාධි දරයෙකු හෝ පොත්පත් කටපාඩම් කරගත් වියතකු වූ නිසා නොවේ. උන්වහන්සේ ලොවට වැදගත් වූයේ සැබෑ ධර්මාචාර්යවරයෙකු වෙත තිබිය යුතු ප්‍රායෝගික අවබෝධය උන්වහන්සේ තුල තිබූ නිසාය. අචාන්චා හිමියන්ට ගුරුවරයෙකු හෝ දේශකයෙකු හෝ ලෙස ලෝකයේ ඉදිරියේ පෙනී සිටීමේ වුවමනාවක් නොතිබුණි. උන්වහන්සේට අවශ්‍ය වූයේ සැබෑ භික්ෂුවක ලෙස මිනිසුන් අතර කල්යාණ මිත්‍රයෙකු වන්නටය. එවිට ලෝකයාට අවශ්‍ය දේ උන්වහන්සේ වෙතින් ලබාගත හැකි විය. උන්වහන්සේ විසින් තමන් වහන්සේ ගැන හඳුන්වා දෙනු ලැබුවේ කැලේ ගසක් ලෙසය. මා මේ කැලෑව තුල දක්නට ලැබෙන ගසක් වැඩිය. මෙම ගස වෙත කුරුල්ලෝ පියාඹා අවුත් අතුමත වාඩි වී එහි ඇති ගෙඩි කති. එම කුරුල්ලන්ට නම් එම ගෙඩි රසවත් හෝ ඇඹුල් හෝ වෙනත් ආකාරයකින් හෝ තිබෙනවා විය හැකි. නමුත් ගසයේ කිසිවක් නොදනී. ඒවායේ රසවත් බව හෝ ඇඹුල් බව හෝ පවසන්නේ අර කුරුල්ලන්මය. නමුත් ගස පැත්තෙන් බලන විට එය ඔවුන්ගේ කිචි බිචියක් පමණි. පූජ්‍ය වත්තේගම ධම්මා වාසනායක ස්තවිර ශ්‍රී සුභෝදාරාම බෞද්ධ මධ්‍යස්ථානය පේරාදෙනිය ක්‍රිස්තු වර්ෂ 2011 වෙනි මාස 3 වෙනි දින අනුවාදකගෙන් බුදුන් වහන්සේ විසින් ආબોධ කරගනු ලැබූ ඒ ශ්‍රී සද්ධර්මය උන් වහන්සේ විසින් ලෝක සත්‍යයන් උදෙසා දේශනා කරනු ලැබුවේ මෙලොවෙහිදීත් පරලොවෙහිදීත් සැනසිලි සුවයෙන් පසුවීමේ ක්‍රමය ඔවුනට කියා දීම සඳහාය. උන්වහන්සේගේ දහම තුල එයට අදාළ ක්‍රමය පවතී. එම ධර්මය ගැන පොතපතින් ඉගෙනීමෙන් හෝ එයට සවන් දීම තුලින් පමණක් අපේක්ෂිත පරමාර්ථය ඉටු කරගත නොහැකි වෙයි. ප්‍රායෝගික පුහුණුවක්ද ඒ සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි. එසේ නොවුවහොත් එය රෝගයට පිළියම් වශයෙන් වෛද්‍යවරයා විසින් ලියා දෙනු ලබන බෙහෙත් වට්ටෝරුව කියවමින් නියම කරන ලද ඖෂධ වර්ග නොගෙන සිටීමට සමානය. එම ඖෂධ නොගෙන සිටීමෙන් රෝගය සුව වනු ඇතැයි පැවසීම මුසාවක් මෙන්ම මුලාවකි. එම කරුණ පැහැදිලි ආකාරයෙන්ම වටහා ගනු ලැබූ තායිලන්තයේ පූජ්‍ය අචාන්චා හිමියන් කළේ වසර ගණනාවක් තිස්සේ දුතාංග පිළිවෙත් පුරමින් බුදුන් වහන්සේ හෙළි කර දුන් ධර්ම මාර්ගයේ සැබවින්ම අත්හදා බැලීමයි. අපේක්ෂිත පරමාර්ථය ඉටු කරගත් උන්වහන්සේ ඒ තුළින් සැනසිලි සුවය උදා කරගත්හ. එපමණක් නොව ප්‍රායෝගික වශයෙන් අත්හදා බලා ආબોධ කරගත්තෙම ධර්මය උන්වහන්සේ විසින් අන්‍යයන්ගේද යහපත උදෙසා දේශනා කරන ලදී. උන්වහන්සේ විසින් එය දේශනා කරන ලද්දේ උන්වහන්සේගේ ජන්ම භාෂාවන් වූ තායිහා ලාඕ භාෂාවලිනි. ඒවා පසු කලකදී පොත් වශයෙන් ඉංග්‍රීසි බසින් පළ කෙරුණි. මා විසින් මීට පෙර සිංහලට පරිවර්තනය කරන ලද එම පොත්වලින් කිහිපයක් පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ශාසන සේවා සමිතිය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබිනි. සිංහල පාඨකයාගේ ධර්මඥානය දියුණු කර ගැනීමට හැකි ආකාරයෙන් පරිවර්තනය කරනු ලැබූ එම පොත් සදහැතියන්ගේ ඉමහත් ප්‍රසාදයට හේතු විය. ඒවා තුළින් ලැබූ යහපත් ප්‍රතිචාරය නිසා මට ඉහත සඳහන් ඉංග්‍රීසි පොත් පෙළේ තවත් පොතක් පරිවර්තනය කිරීමේ භාග්‍ය උදා විය. මෙම පොතෙහි ප්‍රතිඵලයයි මෙම සත්කාරය වෙනුවෙන් අවස්ථාවක් සලසා දුන් පේරාදෙණිය ශ්‍රී සුබෝධා රාමාධිපති අති ගෞරවාර්හ වත්තේගම ධම්මාවාස නාහිමිපාණන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය පූජා වේවා. මෙම පොත ගැන සඳහන් කළ යුතු විශේෂ කරුණක් නම් ඒ තුල අන්තර්ගතව ඇති දේශනාවන් ප්‍රධාන වශයෙන් දේශනා කරනු ලැබ ඇත්තේ සෙනසුන් වැසි භික්ෂූන් වහන්සේලා වෙනුවෙනි. එසේ වුවත් භාවනා පුහුණුව ගැන විනිවිද දැකීමට තරම් හැකි ගැඹුරු දැනීම් සම්භාරයක් ඒවා තුළින් ලබාගත හැකි බව සඳහන් කළ යුතුය ඇත. තවද මගේ මෙම කාර්ය සඵල කර ගැනීම සඳහා නන් අයුරෙන් උපදෙස් දී නමද සහායක් ලබා දුන් පූජ්‍ය පඬිත මිස්සක කමලසිරි හිමියන්ට මෙන්ම පූජ්‍ය පඬිත උඩගම ධම්මසේහ හිමියන්ට මාගේ කෘතඥතා පූර්වක ස්තුතිය ගෞරවයෙන් පුද කරමි සියලු සත්වෝ සැනසිලි සුවයෙන් සුවපත් වෙත්වා මෙයට W සුගතදාස හැඳින්වීම භික්ෂු ශාසනය ගැනත් පුහුණුවේ ප්‍රවාහයක් වශයෙන් එහි ඇති ප්‍රයෝජන ගැනත් අවධාරණයෙන් පවසා සිටීම පූජ්‍ය අචංචා හිමියන්ගේ ඉගැන්වීම් වල විශිෂ්ට ලක්ෂණයකි. මේ තුලින් සාමාන්‍ය ගොවියාගේ සිට විශ්වවිද්‍යාල මහාචාර්යවරයා දක්වා සමාජයේ විවිධ තරාතිරම් වල මිනිසුන් සමග අදහස් සුවමාරු කර ගැනීමට හැකිවන පරිදි ගිහි පුද්ගලයන්ට ඉගැන්වීම සඳහා උන්වහන්සේ තුල පැවති සුවිශේෂ හැකියාව බැහැර කරලීමක් අදහස් නොකෙරේ. තායිලන්තයේ මෙන්ම ඉන්පසු එංගලන්තය ඕස්ට්‍රේලියාව යුරෝපය ආදී රටවල පවා උන්වහන්සේ වටා ගොඩනැගුණු සෙනසුන් වලින් අචාන්චා හිමියන්ගේ ඉගැන්වීම් වලත් සංඝ සමාජ පිහිටුවීම ප්‍රතිඵල මොනවට දිස්වේ දීර්ඝ කාලීන ප්‍රතිඵල ලැබීම සඳහා භික්ෂු ශාසනය බටහිර රටවල පිහිටුවීමේ අවශ්‍යතාවය උන්වහන්සේ කල්තියාම දන සිටිස්සේක. මෙම පද තායිලාන්තයේ සෙනසුන්ගතව සිටි පිරිස් සඳහා උන්වහන්සේ විසින් පවත්වනු ලැබූ දේශනාවන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි. එම දේශනාවන්ට ඇතුළත් වී ඇත්තේ තමන් වහන්සේගේම සෙනසුන වත් බාපොන් අරණෙහි හා ඊට අයත් ශාකාවලත් වැඩ සිටි. භික්ෂූන් සඳහා දෙන ලද අවවාද සහ අනුශාසනාවන්ය. එම කරුණමය පොත කියවන ගිහි පාඨකයාගේ සිතෙහි තබාගත යුත්තකි. බුදුදහම ගැන හෝ භාවනා පුහුණුව ගැන හැඳින්වීමක් ලබා දීම මෙම දේශනා පැවැත්වීම තුළින් අදහස් නොකෙරේ. ඇත්ත වශයෙන් එය එසේ විය නොහැක. සෙනසුන් දිවිය ගැනත් ඒ තුලින් එක් එක් අවස්ථාවේ පැන ගැටලු ගැනත් ප්‍රධාන වශයෙන් සඳහන් කරමින් පවත්වන ලද මෙම දේශනාවන් සෙනසුන් දෙසුම් විය මේවාට සවන් දෙන්නවුන් තුල බුදුදහම සම්බන්ධයෙන් මූලික දැනීමක් තිබීම අපේක්ෂා කෙරුණි අනුකූලතාවය ගැනත් නෛෂ්ක්‍රම්‍ය ගැනත් අවධාරණය කෙරෙමින් පවත්වන ලද මෙම දේශනාවන්ගෙන් බොහොමයක් ගිහි පාඨකයන්ට අමුතු ආකාරයේ දේවල් ලෙස පෙනීමට ඉඩ ඇත. එසේම ඒවා තමන් තුළ පසුබෑමක් ඇති කරවිය හැකි දේවල් වශයෙන්ද පෙනීමට ඉඩ ඇත. එසේ වුවහොත් චාහිමියන් විසින් මෙම දේශනයම් පවත්වනු ලැබූ පරිසරය ගැන ගිහි පාඨකයා තම මතකයට නංවා ගැනීම අවශ්‍ය වේ. මෙම දේශනාවන් පවත්වනු ලැබුවේ තායිලන්තයේ භාවනාචාර්යවරුන් රාශියක් වෙන්ම අරණ්‍ය සම්ප්‍රදායේ භික්ෂූන් මුළුමනින්ම වාගේ බිහි වූ ඊ타මත් කරකස වූ දුෂ්කර වූ දුගී බවින් ගහන පෙදස් වලින් යුතුය ඊශානදිග තායිලන්තයේ පැවති පරිසරයක් තුළ ජීවත් වෙමිනි. අරණ්‍ය භික්ෂු ජීවිතයක් ගත කිරීමට හැකි සුදුස්සම් බවට පත්වීම සඳහා රළු චාම්බවකින් සහ සියුම් ඉවසීමේ ගුණයකින් ඊශානදිග පෙදෙස්වල වෙසෙන ජනයා එම පෙදෙස්වල පවත්නා පරිසරය තුළින් පදනං වී ඇත. මෙවැනි පරිසරයක් තුළ තෙල් පහනකින් නිකුත් වන එළියෙන් මදක් ආලෝකමත් වූ කුඩා ශාලාවක් තුල අචාන්චාහිමි භික්ෂූන් වහන්සේලා පිරිවරමින් උන්වහන්සේලාට ධර්මයේ ගන්නූහ. නියමයක් වශයෙන් සති දෙකකට වරක් පැවැති ප්‍රාතිමෝක්ෂ දේශනාව අවසානයේ අචාන්චා හිමියන්ගේ මෙම අනුශාසනාවන් පැවැත්තුනි. ඒවාට ඇතුළත් විය යුතු කරුණු තීරණය වූයේ එම අවස්ථාවේ පැවති தත්වයන්ට අනුවය. එනම් පුහුණුව සම්බන්ධයෙන් පවතින පසුබෑම විනය නීති සම්බන්ධයෙන් පවත්නා පැහැදිලි බව නොයසේ නම් තනිකර අනවබෝධය වැනි කරුණ මුල් කර ගනිමිනි. චාම් බවහා ස්වල්පයකින් සෑහීමට පත්වීම වැනි ජීවන රටාවක් තුළ උදාසීනත්වයේ පෙරට යාමේ නැඹුරුවක් පවතින හේන් නොපසුබට උත්සාහය ඇති කරවන අනුශාසනා පැවැත්වීම සුලභව දක්මට ලැබූ දර්ශනයක් විය. බටහිර වාසීන් බොහෝ දෙනෙකු දන්නා පරිදි මෙම දේශනාවන්ට ඇතුළත් වූයේ ක්‍රමානුකූලව ගොනු කරන ලද ඉගැන්වීම් වලට වඩා නිතැතින්ම ප්‍රකාශ වූ අදහස් හා අනුශාසනාවන්ය. ඒවාට සවන් දෙන්න වුන්ගෙන් අපේක්ෂා කරනු ලැබුවේ ඒවා කටපාඩම් කිරීමට හෝ තරකානුකූලව විග්‍රහ කිරීමට වඩා තම අවධානයම මොහොතේම ඒවා වෙත යොමු කර තමන්ගේ පුහුණුව ගැන ආවර්ධනය කර බැලීමය. ඒ අන්දමට තමන්ගේ ගුරුවරයා විසින් උගන්වා දෙනු ලැබූ දක්ෂතම උපාය මාර්ගයන් ගැනත් ඒවා ක්‍රියාවට නැංවීම සඳහා තමන් තුළ පැවැදි අඩුපාඩුකම් ගැනත් දැකගනිමින් ඔවුන්ට ඉගෙනීමෙහි යෙදීමට හැකිවිය. මෙම දේශනාවන් ප්‍රධාන වශයෙන් භික්‍ෂු භික්‍ෂුණී හා සාමනේර යන සෙනසුන් වාසී පිරිස් සඳහා දේශනා කර ඇති නමුත් ඒ ගැන උනන්දුවක් දක්වන ගිහි පාඨකයෙකුට වුවද නිසක වශයෙන් මෙම පොත කියවීම තුළින් බෞද්ධ ප්‍රතිපදාව ගැන ගැඹුරු ඥානයක් ලබා ගැනීමට හැකිවේ. අඩුතරමින් ගතහොත් මෙම පොත තුළ අචාංචා හිමියන්ගේ පුහුණුව සම්බන්ධව විවිධ තොරතුරු බහුල වශයෙන් ඇති බව දැකීමට පිළිවන. ඒවා හුදෙක් ජීවන චරිතයක විස්තර වශයෙන් හෝ සිත දියුණු කිරීමේ කාර්ය සඳහා හෝ දෙන ලද උපදෙස් වශයෙන්ද ගෙන කියවිය හැකිය. මෙම පොතට ඇතුළත් වී ඇති කරුණුවලට අනුව සිත පුහුණු කිරීම යන්න බොහෝ අය සිතන පරිදි දෑස් පියවා ගනිමින් වාඩි වී හිඳීම හෝ භාවනා ක්‍රමයක් අනුගමනය කිරීම හෝ නොවේ. අචංචා හිමියන්ට අනුව එය මහා අභිනිෂ්ක්‍රමණයකි. ඉංග්‍රීසි පරිවර්තක. මෙම සංස්කරණය ගැන සිතට ආහාර නමින් පළවන මෙම කෘතිය මුලින්ම ප්‍රකාශයට පමුණුවන ලද්දේ පේරාදෙනියේ ශ්‍රී සුබෝධාරාම ශාසන සේවා සමිතිය මගිනි. මෙය පූජ්‍ය අචාංචා හිමියන්ගේ Food for the Heart නැමැති ඉංග්‍රීසි ප්‍රකාශනයේ අනුවාදයකි. අචංචා හිමියන් සිංහල පාඨකයින්ට හඳුන්වා දීමේ සුවිශේෂ කාර්ය නිරත වී සිටින W සුගතදාස මහත්මයා එම කාර්ය වගකීමෙන් යුතුව සිදු කරනු ලබන බව ප්‍රථම මුද්‍රණයට පෙරවදනක් සපයමින් පූජ්‍ය වත්තේගම ධම්මාවාස නායක ස්තවිරයන් වහන්සේ පවසති. ඉංග්‍රීසි කුතිය හා සසඳා බලන කල එහි ඇතුළත් අචංචා හිමියන්ගේ දේශන කිහිපයක් අනුවාදයට ඇතුළත් වී නැමැති බව පෙනී ගියත් ඒවා ඇතුළත් කිරීමේ කාර්ය පසුවට තබන ලද්දේ මෙම කෘතිය සලකා පාඨක ජනතාව කර ඇති ඉල්ලුම හැකි කඩිනමින් සපුරාලීමේ අටියනේ කෘතියේ ප්‍රකාශන අයිතිය බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය වෙත පැවරීමෙන් පසුව කෙරෙන මෙම සංස්කරණය මෙම කෘතියේ සිව්වන මුද්‍රණය හැටියට එළිදකි. මෙම සංස්කරණයේ වැකිවල දකින්නට ලැබුණු ඇතන් ඌනතා ඉවත් කිරීම නොපැහැදිලි තැන් පැහැදිලි කිරීම අක්ෂර වින්‍යාසයේ ඇතැන් අඩුලුහුඩුකම් සකසාලීම හැරෙන්නට විශේෂයෙන් සංස්කරණයක් නොකරන ලද බව පවසන්නේ අනුවාදකයන් මුල් කෘතියේදීම ගෙන ඇති ආයාසය බෙහෙවින් සාර්ථක වී ඇති බව ප්‍රශංසනාත්මකව සඳහන් කරමිනි. ලියනමාන මහතා සංස්කාරක ධර්ම යුද්ධය ලෝභය සමග සටන් කරන්න දේශය සමගත් සටන් කරන්න. මෝහය සමගත් සටන් කරන්න. මේවා තමා ඔබේ සතුරන්. බුදුන් වහන්සේගේ මාර්ගය වූ බුදුදහම ප්‍රගුණ කිරීමේදී ඉවසිලිමත් ලෙස විදදරා ගනිමින් අප සටන් කරන්නේ ධර්මයේ තුලිනි. එම සටන අප කරන්නේ සිත තුළ සීමාවක් නොමැතුව පවතින අප්‍රමාණ ගති ලක්ෂණයන්ට එරෙහි කටයුතු කිරීම තුල්නි. ධර්මය හා ලෝකය එකිනෙක හා බැඳී පවතී. ධර්මය පවතින්නේ කොතැනකද? ලෝකයත් එතනම පවතී. ලෝකය පවතින්නේ කොතැනකද? ධර්මයත් එතනම පවතී. කෙලසුම් පවතින්නේ කොතැනකද? ඒවාට විරුද්ධව සටන් කර ඒවා ජය ගන්නා පුද්ගලයෝද සිටිති. මේ ඇතුළතින් සටන් කිරීම යනුවෙන් හැඳින්වේ. මිනිසුන් පිටතින් සටන් වැදීම සඳහා තමන්ගේ අත්වලට ගන්නේ දමා ගැසීමට බෝම්බත් වෙඩි තැබීමට තුවක්කුත්ය. ඒ තුළින් ජයමෙන්න පරාජය තත්ත්වේ. අනුන් යටත් කර ගැනීම ලෝකයේ පවත්නා ස්වභාවයයි. ධර්මය ප්‍රගුණ කිරීමට යෑමේදී අපට අනුන් සමග සටනක් නැත. ඒ වෙනුවට අපි කරන්නේ අපේ හැම මනෝභාවයක්ම ඉවසිලිමත්ව විදදරා ගනිමින් හා ඒවාට බාධා පමනුවමින් අපේ සිත් ජය ගැනීමයි. ධර්මය ප්‍රගුණ කිරීම ගැන කතා කරන විට අපි තුල වෛරයක් හෝ ද්වේෂයක් හෝ පවත්වා නොගනිමු. ඒ වෙනුවට අපේ සිතුවිලි හා ක්‍රියාවන් තුලින් පැන නගින ඊර්ෂ්‍යාව, ద్వේෂය හා අමනාපය වැනි සියලුම ආකාරයේ නපුරු ගති අත්හැර දමු. වෛරය ජයගත හැකි වන්නේ අපේ සිත්යට द्वේෂය හා පරිගැනීමේ චේතනාව තබා ගැනීම තුලින් නොවේ. සිත් රිදවන ආකාරයේ ක්‍රියාවන් හා පරිගැනීම් අතර වෙනසක් පැවතිය හැකිද? ඒවා තුල සමීප සම්බන්ධතාවයක්ද පවතී. වරක් වූ සිදුවීමක් එයින් අවසන් වනු ඇත. එයට වෛරයෙන් හා පරිගණීමෙන් පිළිතුරු දිය යුතු නැත. මෙය ක්‍රියාවෙහිවත් කර්මය යනුවෙන් පැවසේ. වෛරය යනු ඔබ ඒක කළ නිසා මා ඔබ අල්ලා ගන්නම් වැනි සිතුවිලි වලින් යුතුව එම ක්‍රියාව තවත් ඉදිරියට ගෙන යාමයි. මෙහි කෙලවරක් දැකීමට නොහැකිය. පලිගැනීමට දිගින් දිගට මාන බලන නිසා වෛරය අත්හැර දැමීම කිසිම දිනක සිදු නොවේ. මෙම ක්‍රියාදාමය අප මේ ආකාරයෙන් කටයුතු කරන තාක්කල් නොවෙනස්ව පවතී. එයට කෙලවරක් නොපවතී. අප කොතැනකට ගියත් මෙම හබය තව තවත් දිග්ගැස්සේ. අපගේම ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූන් වහන්සේ ලෝකයාට කරුණු එළිදරව් කර දුන්සේක. උන්වහන්සේ තුල සියලු සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවක් විය. නමුත් ඒ ගැන සැලකිල්ලක් නොදක්වන ලෝකය පවතින්නේ ඉහතකී ආකාරයේදී. ප්‍රඥාවන්තයන් මේ ගැන සිතා බැලිය යුතු අතර ඔවුන් සැබෑ වටිනාකමෙන් යුතු දේවල් තෝරාගත යුතුය. බුදුන් වහන්සේ රජකුමර කුලස දිවිගෙව වූ අවදියේ නොයෙකුත් යුද්ධෝපක්‍රම ප්‍රගුණ කළ නමුත් ඒවායින් සැබෑ ප්‍රයෝජනයක් අත් නොවන බව දැනගස්සේක. එසේම ලෝකයේ පවතින සටන් හා ආක්‍රමණයන් මෙම ලෝකයට පමණක් සීමා වන බව දැනගස්සේක. එම නිසා ලෝකය අතහැර දැමුවන් ලෙස සිටින අප දැන් මේ කරමින් සිටින පුහුණුව තුළින් සියලු ආකාරයේ පාප ක්‍රියාවන් අත්හැර දැමීමටත් වෛරයට හේතු වන සියලු ආකාරයේ දේවල් අත්හැර දැමීමටත් ඉගෙනගත යුතුය. අප කරන්නේ අපම යටත් කර ගැනීම මිස අනුන් යටත් කර ගැනීමට උත්සාහ කිරීම නොවේ. අපි සටන් කරමු. නමුත් ඒ අපේ කෙලෙසුන් සමග පමණි. ලෝභය ඇති වුවහොත් අපි ඒ හා සටන් කරමු. ද්වේෂය ඇති වුවහොත් ඒ සමග සටන් කරමු. මෝහය ඇතනම් එය තුරන් කර දැමීමට උත්සාහ කරමු. අපේ මෙම ක්‍රියාව ධර්ම යුද්ධය නමින් හැඳින්වේ. හදවතට හා සිතට ආයත් මෙම සටන සැබැයිම දුෂ්කර එකකි. ඇත්ත වශයෙන් කිවහොත් එය අන් හැම දෙයකටත් වඩා දුෂ්කරය. අප භික්ෂුභාවයට පත්වන්නේ මේ ගැන මෙනෙහි කර බැලීමටත් එසේම ලෝභය, ද්වේෂය හා මෝහය සමග සටන් වැදීමේ ක්‍රමය ඉගෙනීමටත්ය. අපේ ප්‍රධානම වගකීම මෙයයි. මෙම සටන අපේ ඇතුළතින් කෙරෙන සටනකි. කෙලෙසුන් සමග කෙරෙන සටනකි. එසේ වුවත් මේ ආකාරයට සටන් කරන අය ඉතාමත්ම සුළු පිරිස්සකි. වැඩි පිරිසක් සටන් කරන්නේ වෙනත් දේවල් සමගය. ඔවුන් කෙලෙසුන් සමග සටන් කරන්නේ එහෙමත් කලාතුරකිනි. ඒවා දකින්නේ පවා කලාතුරකිනි. බුදුන් වහන්සේ අපට උගන්වා වදාළේ සියලු ආකාරයේ පාප ක්‍රියාවන් අත්හැර දමා දැහැමි බව වැඩි දියුණු කර ගන්නා ලෙසය. අප යා යුතු නියම මාර්ගය මෙයයි. මේ ආකාරයෙන් කරන ලද ඉගැන්වීම කොයි ආකාරයකක්ද කිවහොත් එය බුදුන් වහන්සේ අප කැදවාගෙන ගොස් මාර්ගය ආරම්භ වන තැනට හැරලීම බඳුය. මාර්ගය වෙත ලං වූ පසු ඒ තුල ගමන් කිරීම හෝ නොකිරීම හෝ අපට අයත් කාර්යකි. බුදුන් වහන්සේගෙන් ඉටුවිය යුතු දේ ඉටු වී ඇත. උන්වහන්සේ කරන්නේ හරි දේ කුමක්ද? වැරදි දෙය කුමක්ද යනුවෙන් මාර්ගය පෙන්වා දීම පමණය. අපට ඒ තරම් ප්‍රමාණවත් වේ. ඉතිරිය භාරවන්නේ අපටමය. දැන් ඉතින් මාර්ගය වෙත ලං වූ පසු අපි ඒ ගැන කිසිවක් තවමත් නොදනිමු. කිසිවක් දැනගෙනද නොසිටිමු. එම නිසා අප ඒ ගැන ඉගෙනගත යුතුය. ඒ ගැනීම සඳහා අප මේ ලෝකයේ සිටින ශිෂ්‍යයන් මෙන් දුෂ්කරතාවයන් විදදරා ගැනීමට සූදානම් විය යුතුය. එම ශිෂ්‍යයන්ට රැකියාවන් වල නිරත වීම සඳහා අවශ්‍ය දැනුම මෙන්ම ඉගෙනුම ලබා ගැනීම සෑහෙන තරම් දුෂ්කර කාර්යයකි. ඒ සඳහා විදතරා ගැනීමක් සිදු කළ යුතුය. උපාධියක් හෝ රැකියාවක් හෝ ලබා ගැනීමට මත්තෙන් ඔවුන් තුල වැරදි ආකාරයේ සිතවිලි ඇතිවහොත් එසේම එපා වීමක් හෝ කම්මැලිකමක් හෝ ඇතිවහොත් ඒවා මගහරවා ගැනීමට උත්සාහවත් විය යුතුය. භික්ෂුවකගේ පුහුණුවත් එබඳුය. පුහුණුවේ යෙදීමට හා මෙනෙහි කර බැලීමට තරයේ මදිටන් කරගතහොත් අපි යා යුතු මාර්ගය නිසක වශයෙන්ම දැක ගනිමු. දිට්ඨිමානය අනර්ථකාරීය. දිට්ඨි anu දැකීම හෙවත් මතයයි. හොඳ දෙය නරක දෙයක් වශයෙන් දැකීම නරක දෙය හොඳ දෙයක් වශයෙන් දැකීම වැනි සියලු ආකාරයේ දැකීමක්ම දිට්ඨි අනුවෙන් හැඳින්වේ. එය කුමන ආකාරයකක් වුවත් අප කරන්නේ දේවල් දැකීමයි. ප්‍රශ්නය එය නොවේ. ප්‍රශ්නය පවතින්නේ මානය යනුවෙන් හැඳින්වෙන එම දැකීම සත්‍ය ලෙස බාරගනිමින් ඒවා තදින් අල්ලා ගැනීම තුළය. මෙය නිමාවක් නැති ඉපදීම හා මරණය වටා කරකැවෙමින් සිටීම සඳහා අප රැගෙන යයි. එයට හේතුවන්නේ එම අල්ලාගෙන සිටීමයි. එම නිසා බුදුන් වහන්සේ මෙම දෘෂ්ටීන් හෙවත් දැකීම් අතහැර දමන මෙන් අපට උගන්වා සිටිසේක. දැන් මෙහි සිටින මේ අප මේ ආකාරයට විශාල පිරිසක් වශයෙන් එකට ජීවත් වුවත් අපේ දැකීම් වල එකමුතුකමක් ඇතනම් අපට කරදරයකින් තොරව පුහුණුවේ යෙදීමට හැකි වේ. තමන්ගේ දැකීම් අයහපත් නම් ඒවා තුළ එකමුතු බවක් නොතිබේ නම් භික්ෂූන් දෙතුන් නමක් අතර වුවත් යම් දුෂ්කරතාවයක් ඇතිවීමට පිළිවන. නිහතමානී බව ඇති කර ගනිමින් අප තුළ ඇති දෘෂ්ටියෙන් අතහැර දැමුවහොත් විශාල පිරිසක් ලෙස සිටියත් අපට බුද්ධ ධම්ම හා සංඝ යන රත්නත්‍රය සමග එක්වීමට පිළිවන. විශාල පිරිසක් වශයෙන් සිටින නිසාම අප තුළ එකමුතු බවක් නොතිබේවැයි කීම සත්‍යයෙන් තොර කියමනකි. හුදෙක් සහස්ත්‍ර පාදිකයෙකු හෙවත් හැකරල්ලෙකු දෙස බලන්න. සහස්ත්‍ර පාදිකයෙකුට පාද විශාල ප්‍රමාණයක් ඇත. එය එහෙම නේද? ඔබ ඌ දෙස හුදෙක් නිකමට මෙන් බලා සිටියහොත් ඌට ඇවදීමේදී අපහසුාවක් තිබිය හැකි යනුවෙන් කල්පනා කිරීමට පිළිවන. නමුත් ඌට වෙන අපහසුතාවයක් ඇත්ත වශයෙන්ම නැත. ඌටම ආවේනික වූ ක්‍රමයක් හා රිද්මයක් ඇත. අපේ පුහුණුව තුලත් පවතින්නේ එවන්නකි. අපත් බුදුන් වහන්සේගේ ආර්ය සංඝ රත්නයේ පුහුණුවේ යෙදී සිටි ආකාරයටම පුහුණු වුවහොත් ඒ පහසු කාර්යයක් වනු ඇත. සුපටිපන්නෝ යනු එයයි. එනම් යහපත් ආකාරයෙන් පුහුණු වන්නවුන් යන්නයි. උජුපටිපන්නෝ කියන්නේ ඍජු ලෙස පුහුණු වෙන අයටයි. ඥාය පටිපන්නෝ නම් දුක ජය ගැනීම සඳහා පුහුණු වන්න උන්ය. සාමේච පටිපන්නෝ යනු නිවැරදි ආකාරයෙන් පුහුණු වන අයයි. මේ සතර ආකාරයේ ගුණයන් අප තුල පිහිටුවා ගනු ලැබුවහොත් ඒ තුලින් අපේ සංඝ සමාජයේ සැබෑ සමාජිකයන් බවට පත්වෙමු. අපේ සංඛ්‍යාව සිය ගණනක් වුවත් දහස් ගණනක් වුවත් අප සියලු දෙනාම ගමන් කරන්නේ එකම මාර්ගයක් ඔස්සේය. විවිධ පරිසරවල සිට මෙහි පැමිණියත් අප සියල් එක සමානය. දැකීම් තුළ යම් වෙනස්කම් තිබුණත් අප නිවැරදි ආකාරයට පුහුණු වුවහොත් අප අතර මතගැටුමක් නොතිබුණු ඇත. එයත් හරියට අර සාගරය කරා ගලන ගංගාවන්ට ඇලදොලවලට සමානය. සාගරය හා එක් වූ පසු ඒවායේ පාට හා රස එකක් බවට පත්වේ. මිනිසුන් ගැන බැලුවත් ඒ එසේය. ධර්ම ප්‍රවාහය හා එක් වූ පසු ඔවුන් එක් වී සිටින්නේ එකම ධර්මයක් සමගය. විවිධ පෙදෙස්වල සිට පැමිණියත් ඔවුහු එකමුතු භාවයට පත්වී එකට මිශ්‍ර වෙති. එසේ වුවත් සියලු මතභේද ඇතිවීමටත් ගැටුම් ඇතිවීමටත් හේතු වන පරිදි කල්පනා කිරීම දිට්ඨිමානයයි. බුදුන් වහන්සේ අපට සියලුම දෘෂ්ටීන් අත්හැර දමනමෙන් උගන්වා වදාලේ ඒ නිසාය. දෘෂ්ටීන්ට අදාළ දේ තේරුම් ගැනීම මිස ඒවායේ එල්ලී ගැනීම සඳහා මානයට ඉඩ නොදෙන්න. අප තුළ නිරතුරුව පැවතිය යුතු සතියේ අගය ගැන බුදුන් වහන්සේ දේශනා කර ඇත. අප සිටගනිමින් සිටින ඇවිදිමින් සිටින වාඩිවෙමින් හෝ දිගාවෙමින් සිටින කොතනකදී වුවත් මෙම සතියේ බලය අප තුළ පැවතිය යුතුය. සතිය පවතින විට අපි අප ගැන දකිමු. අපේ සිත් ගැනද දකිමු. සිරුර තුල සිරුර දකිමු. මනස තුල මනස දකිමු. සතිය නොපැවතිය හොත් අපි ඒ කිසි දෙයක් නොදකිමු. සිදුවෙමින් පවතින්නේ කුමක්ද කියා නොදනිමු. එම නිසා මෙම සතිය ඊටමත් වැදගත් දෙයකි. අපි নিরතුරුවම පවත්නා සතියෙන් යුතුව සිටිමු නම් බුදුන් වහන්සේගේ ධර්මයට নিরතුරුව සවන් දෙමින් සිටිමු. එසේ වන්නේ ඇසෙන් රූපයක් දැකීම තුල ධර්මය ඇති හේිනි. කනට ශබ්දයක් ඇසීම තුල ධර්මය ඇති හේිනි. දිවට රස දැනීම තුල ධර්මය ඇති හේිනි. සිරුරට ස්පර්ශ දැනීම තුල ධර්මය ඇති හේිනි. එම නිසා নিরතුරුවම තමන් තුල සතිය පවතින අයකුට নিරතුරුවම ඇසෙන්නේ බුදුන් වහන්සේගේ ධර්මයයි. ධර්මයේ නිරතුරුව පවත්නා දෙයකි. ඒ කෙසේද? අප තුල සතිය පවත්නා හේයින් ඒ ගැන දැනීමට ලැබෙන නිසාය. සතිය යනු සිහියයි. සම්පජන්න යනු සිහි නුවණයි. මේ සිහි නුවණ යනු නියම බුදුන් වහන්සේ හෙවත් බුද්ධ ස්වභාවයයි. සති සම්පජඤ්ඤය පවතින විට අවබෝධය ඒ පසුපසෙයි. සිදුවන්නේ කුමක්ද කියා අපි දැනීමෙන් යුතුව සිටිමු. ඇස රූප සමග ගැටෙන විට එය සිදුවන්නේ සිදුසු ආකාරයට නොසුදුසු ආකාරයටද කන ශබ්ද සමග ගැටෙන විට ඒ සිදුවන්නේ යෝග්‍ය ලෙසටද අයෝග්‍ය ලෙසටද ඒ අනර්ථකාරීද හරිද වැරදිද? අපි මේ ආකාරයට හැම දෙයක් ගැනම දැනීමෙන් යුතුව සිටිමු. වැටහීම ඇතිවන විට බුදුන් වහන්සේගේ ධර්මය අපට නිතරම ඇසේ. එම නිසා දැන් මේ පවත්නා මොහොත තුලත් අප ඉගෙන ගනිමින් සිටින්නේ ධර්මය තුල බව වටහා ගත යුතුය. අප ඉදිරියට ගමන් කළත් ආපස්සට ගමන් කළත් අපට හමුවන්නේ බුදුන් වහන්සේගේ ධර්මයයි. අප තුළ සතිය පවතින විට ඒ සියල්ල ධර්මයේ බවට පත්වේ. කලාව තුළ එහාට මෙහාට දුවන සතුන් දකින විට ඒ හැම සතෙකුම අප හා සමාන බව දකිමින් අපට මෙනෙහි කිරීමේ කාර්යෙහි යෙදීමට පිළිවන. මිනිසුන් කරන ආකාරයටම ඒ සතුන් කරන්නේ දුකෙන් පැන යමින් සතුට සොයා යාමයි. තමන් අකමැති කුමකටද ඔවුහු එයින් බේරී සිටිති. මිනිසුන් මෙන් උන්වද සිටින්නේ මරණයට බියෙන්ය. මේ ගැන මෙනෙහි කර බලන විට ලෝකයේ සිටින සියලුම මිනිසුන් තුලත් සතුන් තුලත් ඇත්තේ එකම ආකාරයක ලැබියාවක් බව දැකගත හැකි වේ. භාවනාව යනු මේ ආකාරයෙන් මෙනෙහි කර බැලීමයි. එනම් සියලුම සත්වයන් උත්පත්තියේත් මහලු භවයේත් රෝගී භවයේත් මරණයේත් සගයින් භව සත්‍යයට අනුරූපව දැකීමයි තිරිසන් සතුනුත් මිනිසුන් වගේම එසේම මිනිසුනුත් තිරිසන් සතුන් වගේමය කියා දැකීමයි අප විසින් දේවල් වල පවත්නා යථා ස්වභාවය වටහා ගනු ලැබුවහොත් අපේ මනස ඒවා කෙරෙහි ඇතිවන ඇලීම අතහැර දමයි. අප තුල සතිය පැවතිය යුතුයි කියන්නේ මෙන්න මේ නිසාය. එය පවතිනනම් අපේ මනසෙහි ස්වභාවය අපටම දැක ගැනීමට හැකි වේ. අප කල්පනා කරමින් සිටින්නේ කුමක්ද? අප තුල පවතින්නේ කුමන ස්වභාවයේ හැඟීමක්ද යන්න ගැන අප දැන සිටිය යුතුය. බුද්ධෝ නැතහොත් බුද්ධ එනම් දන්නා වූ තනත්තා ඊ타මත් මනවින් දන්නා පුද්ගලයා පැහැදිලිව හා මුළුමනින්ම දන්නා පුද්ගලයා වශයෙන් හැඳින්වනුයේ මෙම දැනීමයි අපට නිවැරදි පුහුණුව හමුවන්නේ මනස සම්පූර්ණ වශයෙන්ම දනිමින් සිටින විටය එම නිසා සතියෙන් යුතුව සිටීම පුහුණුවට අයත් ඍජු මාර්ගයයි සතියෙන් තොරව සිටින විනාඩි 5ක කාලය සීමාවක් තුල වුවත් ඔබ සිටින්නේ උමතුවෙනි. එසේම අනවදානයෙනි. සතිය ආඩුව පවතින කොයි මොහොතකදී වුවද ඔබ සිටින්නේ උමතුවෙනි. සතිය අවශ්‍යම දෙයකි. සතියෙන් යුතුව සිටීම යනු ඔබ ඔබ ගැනම දැනුමෙන් සිටින බවයි. එනම් ඔබේ මනසේ ස්වභාවයත් ජීවිතයේ ස්වභාවයක් දනිමින් සිටින බවයි. මෙයින් අදහස් වන්නේ নিরතුරුව ධර්මයට සවන් දීම සඳහා ඔබ තුල වටහා ගැනීම හා සියුම් නුවණ පවතින බවයි. ගුරුවරයාගේ දේශනයට සවන් දී ආපසු ගිය විටත් ඔබට ඇසෙන්නේ ධර්මයයි. එසේ වන්නේ ධර්මය හැම තැනකම ඇති නිසාය. එම නිසා ඔබ හැම දෙනෙක්ම ඔබේ පුහුණුව දිනපතා සිදු කිරීමට අමතක නොකරන්න. අලසකමක් දැනුනොත් අනලස් බවක් දැනුනත් ඒ කිසිවක් ගැන නොතකා පුහුණුවේ යෙදෙන්න. ධර්ම පුහුණුව ඔබේ හැඟීම් වලට අනුව යමින් කළ යුත්තක් නොවේ. ඔබේ හැඟීම් වලට අනුව යමින් පුහුණු වන දෙය ධර්මය නොවේ. මනස සාමකාමීව පැවතියත් නැතත් ඒ ගැන වෙනසක් නොතකා හුදෙක් පුහුණුවේ යෙදෙන්න. එයත් හරියට අර අකුරු ලිවීමට ඉගෙන ගන්නා ළමයෙකුගේ ක්‍රියාවට සමානය. ඔහු මුලදී ලියන්නේ ලස්සනට නොවේ. ලියන අකුරු ලොකුවටත් එසේම ඇදටත් වලලු හා දංවැල් ආකාරයටත් ලියයි. ඔහු ලියන්නේ ළමයෙකු සාමාන්‍යයෙන් ලියන ආකාරයටයි. ටික කලක් පුහුණු වූ පසු ඔහුගේ ලිවීම දියුණු වේ. ධර්මයේ පුහුණු වීමත් මෙවැනිය. මුලින් ඒ සඳහා දක්ෂකමක් පවතී. සමහර වේලාවක සමාධිය පවතින අතර එය සමහර වේලාවක නොපවතී. සිදුවන්නේ කුමක්ද කියා ඔබ ඇත්ත වශයෙන්ම නොදන්නේහිය. සමහරුන් අධෛර්යයට පත්වන්නේ මේ නිසාය. පසුබට නොවන්න. ඔබේ පුහුණුව නොනවත්වා කරගෙන යන්න. අර පාසල් දරුවාමෙන් වෑයම් කරමින් සිටින්න. එම දරුවා වයසෙන් වැඩෙන විට වැඩි වැඩියෙන් ලස්සනට ලියයි. ඔහු ලස්සනට ලෙවීම ඉගෙන ගත්තේ කැතට ලිවීම තුලිනි. එසේ වන්නේ ඔහු කුඩා කල සිට ලිවීමට පුහුණු වූ නිසාය. අපේ පුහුණුවද එවැනිය. ඔබ සිටගෙන සිටින විටත් ඇවිදින විටත් වාඩි වී සිටින විටත් එසේම හාන්සි වී සිටින විටත් සිහියෙන් සිටීමට වෑයම් කරන්න. කල යුතු නොයෙකුත් කටයුතු කලබලයකින් තොරව හොඳින් කළ පසු අපේ සිත තුළ සැනසීම පහළ වේ. සැනසිලි බව පවතින විට භාවනාව සාමකාමීව පවත්වා ගැනීමට හැකිවේ. ඒ දෙක පවතින්නේ එකට අත්වල් බැඳගෙනය. එම නිසා වෑයම් කරන්න. පුහුණුව දිගින් දිගට කරගෙන යාම සඳහා හැම අයෙක්ම වීරිය කළ යුතුය. පුහුණුව යනුවෙන් හඳුන්වනු ලබන්නේ මෙයයි. විනය තේරුම් ගැනීම. අපේ මෙම පුහුණුව අපහසු කාර්යයකි. අප ඒ ගැන යම් දේවල් දැන සිටියත් අප තවමත් නොදන්නා දේවල් එමට තිබේ. සිරුර ගැන දැනගන්න නැවත සිරුර තුළින් සිරුර දැනගන්න නොයසේනම් මනස ගැන දැනගන්න නැවතත් මනස තුළින් මනස දැනගන්න මෙවැනි ඉගැන්වීම් අසන්නට ලැබීම මෙයට උදාහරණයක් ලෙස ගන්න අප තවමත් මෙම ඉගැන්වීම් වලට අනුව පුහුණුවේ යෙදී නොමැතිනම් ඒවා අපේ ශවනට වැටෙන විට අපි අන්දුම් කුන්දුම් බවට පත්වෙමු. අපේ විනය සම්බන්ධයෙන් පවතින්නේ එවැනි තත්ත්වයකි. මා මීට කලිනුත් ගුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ. නමුත් ඒ පුංචි ගුරුවරයෙකු ලෙස මිස ලොකු ගුරුවරයෙකු ලෙසින් නොවේ. ඒ පුංචි ගුරුවරයෙකු ලෙසින් කියාමා කියන්නේ මක් නිසාද? එසේ කියන්නේ මා පුහුණුවේ නොයදුන කෙනෙකු වූ නිසාය. මම විනය ඉගන්වූ නමුත් එය පුහුණු නොකළෙමි. මා පුංචි ගුරුවරයා නැත්නම් පහත් මට්ටමේ ගුරුවරයා කියා හඳුන්වනුයේ මෙවැනි අයයි. පහත් මට්ටමේ ගුරුවරයෙකු කියා හඳුන්වා ගනු ලැබුවේ පුහුණු ආතින් සලකා බලන විට මා තවමත් අසම්පූර්ණව සිටි නිසාය. මගේ පුහුණුවේ වැඩි කොටසක් න්‍යායන් බොහෝ දුරට ඈත් වූයේ පුහුණුව සම්බන්ධව කිසිම ඉගෙනීමක් නොකළ කෙනෙකුගේ ආකාරයෙනි. ඒ කෙසේ වුවද ප්‍රායෝගික වශයෙන් ගන්නා විට විනය ගැන සම්පූර්ණ දැනීමක් ලැබීම අසීරුය කියා මම පවසමි. මක් නිසාද සමහර දේවල් ගැන දැන සිටියත් නොදැන සිටියත් ඒවා වරදවල් වන හේනේ. මේ අපැහැදිලි තැනකි. එසේ වුවත් යම් නීතියක් හෝ ඉගැන්වීමක් හෝ තවමත් අපැහැදිලි නම් එය උනන්දුයෙන් හා ගෞරව භක්තියෙන් යුතුව ඉගෙනගත යුතු බව අවධාරණ ලෙස පවසා දී තිබේ. අපි ඒ ගැන නොදනිමු නම් එය ඉගෙනීම සඳහා උත්සාහවත් විය යුතුය. එසේ නොකර සිටියහොත් එය වරදකි. නිදසුනක් වශයෙන් ඔබ නිසක වශයෙන්ම නොදන්නා අවස්ථාවක් ගන්න. යම් ස්ත්‍රියක් සිටී කියා සිතන්න. සිටින්නේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියා නොදැන ඔබ එම අය ස්පර්ශ කරන්නෙහිය. එසේ වුවත් ඒ වරදකි. එය වරදක් වන්නේ කෙසේද කියා මම කල්පනා කෙළෙමි. නමුත් පුහුණුව අතෙන් සලකා බැලූ විට භාවනා යෝගියෙකු සතියෙන් සිටිය යුතු බවත් සිහි පරීක්ෂාවෙන් කටයුතු කිරීමේ ගුණයෙන් යුතුව සිටිය යුතු බවත් මට අවබෝධ විය. කතා කිරීමේදී වුවද ස්පර්ශ කිරීමේදී හෝ දේවල් ඇල්ලීමේදී වුවද ඔහු මුලින්ම කළ යුතු වන්නේ ඒ ගැන හොඳින් සිතා බැලීමය. මෙහිදී වරද සිදු වූයේ සතිය නොතිබීමත් නොයසේනම් සතිය ඌන වශයෙන් පැවතීමත් එසේත් නොමැතිනම් සැලකිලිමත් භාවයේ අඩුවීමත් නිසාය. තවත් නිදර්ශනක් ගන්න. වේලාව පෙරවරු 11ට පමණ ඇත. නමුත් අහස තවමත් වලාකුලින් බරව ඇති නිසා අපට සූර්යා නොපෙනේ. වේලාව දැක බලා ගැනීම සඳහා ඔරලෝසුවක්ද නැත. අපි දැන් එම වේලාව පස්වරු ලෙස ගණන් ගතිමුයි සිතන්න. අපට ඇත්ත වශයෙන්ම දැනෙන්නේ එය පස්වරුව බවයි. එහෙත් අපි යම් දෙයක් අනුභව කිරීමට පටන් ගනිමු. දැන් අහසේ තිබූ වලාකුළු පහ වී ගොස් සූර්යා දර්ශනය වේ. අපට සූර්යාගේ පිහිටීමට අනුව පෙනෙන්නේ වේලාව ඒවන විට පෙරවරු 11 පසුවේ විනාඩි 30ක් පමණ වන බවය. එසේ නමුත් මෙහිදී වරදක් සිදු වී ඇත. මට මේ ගැන මවිතයක් ඇති විය. හා මධ්‍යාහ්නය තාමත් පසුවේ නැතිනම් මේ වරදක් වන්නේ කෙසේද යන්නයි. මෙහිදී වරදක් සිදු වී ඇත්තේ පැහැර හැරීමක් හා නොසලකිලිමත් බවක් තිබී ඇති නිසාය. හොඳින් සලකා බැලීමක්ද සිදු වී නැත. සංවර භාවයේ අඩුවක්ද තිබී ඇති නිසාය. සැක සහිත බවක් තිබෙන නමුත් ඒ මත හිඳගෙන කටයුතු කිරීම නිසා දුක්කට නම් ඇවත සිදුවේ. එසේ වන්නේ සැකයක් තිබියදී ඒ මත හිඳ ක්‍රියා කරන නිසාය. ඒ පස්වරුවේ කියාප කල්පනා කරන නමුත් ඇත්ත වශයෙන් පස්වරුව නොවේ. මෙහිදී අනුභව කිරීම වරදක් නොවුවත් වරදක් සිදු වූයේ ගණන් නොගැනීමත් ප්‍රවේශංකාරී නොවීමත් නිසාය. ඒ සැබවින්ම පස්වරුව වී ඒ එසේ නොවේ කියා සිතුවේ නම් වඩාත් බලවත් වූ පාචිත්‍ය වරදට හසුවේ. කරන ක්‍රියාව වැරදිවුවත් නොවූවත් සැකයකින් යුතුව කරනු ලැබුවහොත් ඒ වරදකි. ක්‍රියාව වැරදි නොවුවහොත් වරද බලගතු නොවේ. ක්‍රියාව වැරදි නම් වඩාත් බලගතු වරදකට හසු වේ. එම නිසා මෙම විනය තරමක් අවුල් සහගත එකක් වීමට පිළිවනවා. මම එක් වතාවක පූජ්‍ය අචාන් මන්හිමි බැහැදකීමට ගියමි. ඒ මගේ පුහුණුව ආරම්භ කළ අලුතම විය. පුබ්බේශික ග්‍රන්ථය පවා කියවා තිබූ මට ඒ තරමක් හොඳින් තේරුම් ගැනීමටත් හැකි වී තිබුණේ. ඉන්පසු මම සීල නිර්දේශය, සමාධි නිර්දේශය, ප්‍රඥා නිර්දේශය ඇතුළත්ව ලියවී ඇති විසුද්ධි මග්ග පොතද කියවීමේ මට දැනී ගිය මගේ හිස පැලෙන්නට යන බවය. එම පොත කියවීමෙන් පසු මෙම පුහුණුව මිනිසෙකුගේ හැකියාවනට එහායින් පවතිනක්සේ දැනිනි. නමුත් කල්පනා කර බැලූ විට මට හැඟී ගියේ මිනිසුන්ට කළ නොහැකි දෙයක් බුදුන් වහන්සේ දේශනා නොකරන බවය. එය කරන්නට අපහසු කාර්යයක් වූයේ නම් උන්වහන්සේ එය උගන්වා නොදනු පමණක් නොව ප්‍රකාශ නොකර සිටිනු දැත. කුමක් නිසාද? එසේ කළේ නම් එය උන්වහන්සේට පමණක් නොව අන්‍යයන්ටත් ප්‍රයෝජනවත් නොවන නිසාය. ශීල නිර්දේශය අතිශයෙන් ප්‍රවේශම්කාරී නිවැරදි භාවයෙන් යුක්තය. සමාධි නිර්දේශී ඊටත් වඩා ප්‍රවේශම්කාරී නිවැරදි භාවයෙන් යුක්තය. ප්‍රඥා නිර්දේශයේ දෙකටමත් වඩා අතිශයින් ප්‍රවේශම්කාරී නිවැරදි භාවයෙන් යුක්තය. මම පසෙකට වී කල්පනා කෙලෙමි. දැන් ඉතින් මට තවත් දුර යාමට නොහැක. යෑමට මාර්ගයක් නැත. මා පැමිණ සිටියේ ප්‍රපාතයකින් අවසන් වූ මාර්ගයක කෙළවරටය. මේ අවස්ථාවේ මා සිටියේ මගේ පුහුණුව සමග පොරබදමිනි. මම අතරමං වී සිටියෙමි. මට මේ අවස්ථාවේ පූජ්‍ය අචන් මන් හිමිවෙත ගොස් උන්වහන්සේ බැහැදකීමට හැකි වූයේ අහම්බෙන් මෙනි. උන්වහන්සේ ඇමතූ මම මෙසේ ඇසුවෙමි. පූජ්‍ය ආචාර්ය හිමියනි මා කළ යුතු දේ කුමක්ද? මා මාගේ පුහුණුව ඊතා මෑතකදී ආරම්භ කළායකි. නමුත් එය නිසි අයුරෙන් කළ යුතු ආකාරය ගැන මම තාමත් නොදනිමි. සැකයට තුඩු දෙන කරුණු බොහොමයක් ඇති නිසා මට පුහුණුවේ අඩිතාලම කිසිසේත්ම සොයාගත නොහැකිය. එවිට උන්වහන්සේ මොකද්ද ඔබේ ප්‍රශ්නය යනුවෙන් මගෙන් විමසූහ. මා ඇයට පිළිතුරු දුන්නේ ස්වාමීනි මම මගේ පුහුණුවේදී විසුද්ධි මාර්ගය පොත ගැන කියවුවෙමි. ඊට අයත් සීල නිර්දේශය, සමාධි නිර්දේශය හා ප්‍රඥා නිර්දේශය යන කොටස්වල අන්තර්ගත කරුණු මුළුමනින්ම වාගේ ප්‍රායෝගික නොවන බව පෙනේ. ඒවා ක්‍රියාවට නැංවිය හැකි කෙනෙක් මේ ලෝකේ කොතැනක හෝ සිටිති කියා මම නම් කල්පනා නොකරමි. ඒවා ඊතරම්ම සංකීර්ණ බවින් යුක්තය. අතිශය වශයෙන් ප්‍රවේශම්කාරී හා නිවැරදි බවින් යුක්තය. ඒ හැම එකක් මතක තබා ගැනීම කිසිසේත් කළ නොහැකිය. එය මගේ හැකියාවට එහෙන් පවත්නකි යනුවෙනි. මෙයට සවන් දෙමින් සිටි උන්වහන්සේ මට මෙසේ පැවසූහ. ඇවැත්නි ඒ තුල ඊතරම් විස්තර ප්‍රමාණයක් තිබීම ඇත්තකි. නමුත් ඇත්ත වශයෙන් නම් ඒ තුල ඇත්තේ සුළු ප්‍රමාණයක් පමණි. සීල නිර්දේශය තුල දක්නට ලැබෙන හැම විනය නීතියක්ම සැලකිල්ලට ගැනීමට ගියහොත් ඒ දුෂ්කර කාර්යයකි. ඒ ඇත්තකි. නමුත් ඇත්ත වශයෙන්ම කිවහොත් සීල නිර්දේශය යනුවෙන් හඳුන්වා දෙනු ලබන දෙය විකාශනය වී ඇත්තේ මිනිස් මනස තුලිනේ. එබැවින් වැරදි වැඩ කිරීමට ලැජ්ජාවක් හා බියක් තිබීම සඳහා මෙම මනස පුහුණු කරනු ලැබුවහොත් ඒ තුලින් අපට සංවර භවෙන් හා සැලකිලිමත් භවෙන් සිටීමට හැකිවේ. මේ තුලින් අප අඩු බලාපොරොත්තු වලින් යුතුව ස්වල්පයකින් සෑහීමට පත්වීම සඳහා හැඩගස්වනු ලබයි. මක් නිසාද ඒවා විශාල ප්‍රමාණයක් ගැන සැලකිලිමත් වීම අපහසු වීම නිසාය. එසේ වූ විට අපේ සතිය ප්‍රබල වේ. එය නිතර පවත්වා ගැනීමටද හැකි වේ. අපි කොහේ යතත් සතිය සම්පූර්ණ ලෙසින් පවත්වා ගැනීමට උත්සාහ කරමු. ප්‍රවේශම් කාර්යයේ වීම වර්ධනය කර ගනිමු. සැකසහිත කුමක් හෝ නොකියමු. එවැනි දේවල් කිරීමෙන්ද වළකිමු. ඔබට නොවැහැට යමක් ඔබට නොවැටහෙන යමක් තිබේ නම් ඔබේ ගුරුවරයා විමසිය යුතුය. හැම විනය නීතියකටම අනුව කටයුතු කිරීම ඉශිලීමට තරම් නොහැකි බරකි. නමුත් අප අපගේ වැරදි පිළිගැනීමට සූදානම්ද නැද්ද යන්න ගැන පරීක්ෂා කර බැලිය යුතුය. අපි ඒවා වැරදි බව පිළිගනිමුද? මෙම ඉගැන්වීම බොහෝසෙන් වැදගත්ය. අපි මෙම මනස පුහුණු කරන්නේ කෙසේද කියා දැන සිටමු නම් හැම විනය නීතියක් ගැනම දැන සිටිය යුතුය යන්න ඊතරම් දෙයක් නොවේ. ඔබ ඒ කියවමින් සිටි ලටපට සියල්ලම මතුවන්නේ මනස තුලිනි. ඔබ ඔබේ මනසට සියුම් ලෙස හැඟෙන ලෙසත් පැහැදිලිව පෙනෙන ලෙසත් එය පුහුණු කරන්න මැතිනම් ඔබ නිතරම සැක කරමින් සිටින්නේය. ඔබ බුදුන් වහන්සේගේ ධර්මය ඔබේ මනස තුළට ඇතුළත් කිරීමට උත්සාහ කළ යුතුය. සංසිඳුණු මනසකින් යුතුව සිටින්න. සැකයකට තුඩු දෙන යමක් පහළ වුවහොත් එය හුදෙක් අත්හැර දමන්න. සැකයකින් තොරව සැබවින්ම නොදන්නා දෙයක් ඇත්නම් එය කීමෙන් මෙන්ම කිරීමෙන්ද වලකින්න. නිදසුනක් ලෙස මෙය හරිද වැරදිද යනුවෙන් විමතියක් ඇති වුවහොත් එනම් සත්‍ය ඉදුරාම නොදන්නෙහි නම් ඒ ගැන කතා නොකරන්න. ඒ අනුව කටයුතු නොකරන්න සංවර භාවය නැති නොකරගන්න. මා සාවධානයෙන් වාඩි වී සිටි විට මට කල්පනා වූයේ මෙම ඉගැන්වීම බුදුන් වහන්සේගේ සැබෑ ධර්මය ගැන මැන බැලීම සඳහා ඇති ක්‍රම 8ට අනුකූල වන බවය. දුකෙන් අත් මිදෙන ක්ලේශ ප්‍රහාණය ගැනත් පස්කම් සැපත අතහැරන නෛෂ්ක්‍රම්‍ය ගැනත් ස්වල්ප දෙයකින් සෑහීමට පත්වීම ගැනත් නිහතමානීත්වය ගැන හා තරාතිරන් නොතැකීම ගැනත් සමාජය හා නොඇලී හුදකලාවේ විසීම ගැනත් අනරස්වීරිය හා පහසුවෙන් දිවි පැවැත්ම ගෙන යාම ගැනත් යම් ඉගැන්වීමක් ඇතනම් එය මේ අටාකාර ගුණයන්ම පවත්නා බුදුන් වහන්සේගේ ධර්ම විනය දේශනයයි. අප ඇත්ත වශයෙන්ම අවංක නම් වැරදි කිරීම සඳහා අප තුල ලැජ්ජාවක් හා බියක් ඇතිවේ. අප තුල සැකයක් පවතින විට ඒ බව දැනගනිමින් අපි ඒ අනුව කතා කිරීමෙන් හෝ ක්‍රියා කිරීමෙන් වළකිමු. ශීල නිර්දේශ යනු වචන සමූහයකි. නිදසුනක් වශයෙන් පොත්වල දක්වන හිරියොත් අපේ එක් දෙයකි නමුත් එය අපේ මනස තුල තවත් දෙයකි. අචාන් මන්හිම සමග විනය අධ්‍යයනය කළ විට මම බොහෝ දේවල් ගැන ඉගෙන ගතිමි. මා වාඩි වී උන්වහන්සේට සවන් දෙමින් සිටි විට එම වැටහීම ඇතිවිය. දැන් විනය ගැන කතා කරන විට මා එය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉගෙනගෙන තිබේ. වස් කාලයේ සමහර දිනවල මම පස්වරු 6 සිට පසුවදා පහන් වන තෙක් විනය ඉගෙනීම කළෙමි. ඒ නිසා මට දැන් ඒ ගැන සෑහෙන තරමක අවබෝධයක් තිබේ. මම පුබ්බේසීක ග්‍රන්ථයේ ආවරණය වන ආපත්‍ය පිළිබඳ සියලුම කරුණු පොතක සටහන් කර ගනිමින් එය මගේ ඔලොගු වේලා ගත්තෙමි. ඒ ගැන සභා පරිශ්‍රමයක් යෙද වූ නමුත් පසු කලකදී එය අත්හැර දැමුවෙමි. එය තරමටම විශාල එකක් විය. එහි හරය කුමක්ද? එසේම ඒ වටා දැවටී තිබූ සැරසිලි මොනවාද යන්න ගැන මට වැටහීමක් නොතිබුණි. කරුණ හොඳින් ආબોධ වූාට පසු මා එය අත්හැර දැමුවේ එය සෑහෙන තරමේ බරක් වූ නිසාය. මම මගේ මනස ගැනම හුතෙක් සාවධානාත්මකව සිටමින් ග්‍රන්ථ පරිශීලනය ටිකෙන් ටික අත්හැර දැමූ යමි. කෙසේ වුවත් මෙහි සිටින භික්ෂූන් වහන්සේලාට ඉගැන්වීමෙහි යෙදෙන විට ප්‍රමිතිය සඳහා අත්පොතක් වශයෙන් මා තාමත් යොදාගන්නේ මෙම පුබ්බේශික ග්‍රන්ථයයි. පෝය කිරීමේ දිනවලදී එම ග්‍රන්ථය මෙම වත්පා පොන් ආශ්‍රමයෙහි වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට දැනට වසර ගණනාවක් තිස්සේ කියවා ලැබු දෙන කියවා දෙනු ලැබුයේත් මා විසින්මය. ධර්මාසනයට නැගෙන එම දිනවල මම අඩු කරමින් රාත්‍රී 11 හෝ මැදියම් රැය වන තෙක් එසේම සමහර දිනවර පාන්දර එක හෝ දෙක වනතෙක් එම කාර්යයේ යෙදී සිටියෙමි. අපි ඒ ගැන උනන්දුවක් දැක්වූයෙමු. එයින් ඉගෙනීමක් ලැබුවෙමු. එම ප්‍රාතිමෝක්ෂ දේශනයට සවන් දීමෙන් පසු එතනින් පිටවී යන අපේ ශ්‍රවණට වැටුණු දේවල් ගැන මෙනෙහි කිරීමේ යෙදුණෙමු. විනය සම්බන්ධ දේශනයට හුදෙක් සවන් දීම තුළින් පමණක් වැටහීමක් ඇති කරගත නොහැක. සවන් දීමෙන් පසු ඒ ගැන පරීක්ෂා කර බලා ඒ තුලට තවදුරටත් කිමිදී බැලිය යුතුය. මා වසර ගණනාවක් තිස්සේ මෙම දේවල් ගැන ඉගෙනීමේ යෙදී සිටි නමුත් ඒවා සම්බන්ධයෙන් මගේ දැනුම තාමත් අසම්පූර්ණ විය. එයට හේතුව අවබෝධයට අපහසු තැන් ග්‍රන්ථ තුලෙමට යෙදී තිබූ නිසාය. මෙම පොත් කියවා දැනට සෑහෙන තරම් කාලයක් ගෙවී ඇති නිසා ඒවායේ ඇති විවිධ නීති මගේ මතකයෙන් පවා ඈත් වී තිබේ. නමුත් මගේ මනස තුල ඒවා සම්බන්ධයෙන් කිසිම අඩුපාඩුවක් දක්නට නැත. ඒ තුල ඒවාට අදාළ නිශ්චිත මට්ටම පවතී. මනස තුල ඒවා ගැන කිසිම සැකයක් නොපවතින අතර අවබෝධයක් පවතී. මම පොත් ඉවත දමා මගේම මනස දියුණු කිරීමට සිත යොමු කළෙමි. දැන් මොනයම් හෝ විනය නීතියක් ගැන මට කිසිම සැකයක් නැත. මනස තුල ශීලය ගැන අගය කිරීමක් පවතී. මොනම ආකාරයක හෝ වැරදි දෙයක් ප්‍රසිද්ධියේ හෝ හොර රහසේ හෝ කිරීමට ඒ තුලින් පෙළඹවීමක් ඇති නොවේ. මම කුඩා සතෙකු පමණක් නොව කිසිම සතෙකු නොමරමි. යමකු බාත් දහසක් දෙන බව පොරොන්දු වේ. කුහුඹියකු හෝ වේයකු සිතාමතාම මරණ ලෙස හෝ අතතබා පොඩි කරන ලෙස කිවහොත් මට එය කළ නොහැකිය. කුහුඹුවාගේ ජීවිතය වුවත් මට මහත් වටිනාකමක් ඇති දෙයකි. ඒ කෙසේ වෙතත් මගේ අතින් එවැනි සතෙකු මිය යාමට පුළුවන්. එසේ වන්නේ යම් දෙයක් මගේ කකුල දිගේ ඉහළට ඇදෙන විට එය පිසදැවීමට යාම නිසාය. එසේ කිරීමේදී උන්ගෙන් එකකු මිය යාමට පිළිවන. නමුත් මගේ මනස තුලට එබී බැලුව විට ඒ තුල මා වරදක් කළ බවට හැඟීමක් දක්නට නැත. ඒ ගැන කිසිම දෙගඩියාවක් හෝ සැකයක්ද නැත. මක් නිසාද මා තුළ ඒ ගැන චේතනාවක් තිබී නොමැති නිසාය. සීලං වදාමි භික්කවේ චේතනාහං. සීලය හරය චේතනාවයි. එය මේ ආකාරයට අනුව දැකගත් විට මා තුළ මැරීමේ චේතනාවක් නොතිබූ බව දක්නට හැකිවිය. මා ඇවිදිමින් සිට සමහර අවස්ථාවල කුඩා ප්‍රාණියෙකුගේ ඇඟ මත පාත වීම නිසා උගේ මරණය පවා සිදුවිය. සැබෑ ලෙසින් තේරුම් නොගෙන සිටි පසුගිය කාලයේ නම් එවැනි දේවල් නිසා මගේ සිතට යම් වේදනාවක් ඇතිවිය. ඒ මා වරදක් කර ඇති බව මට සිතුණු නිසයි. ඔය ඇත්තමද? චේතනාවක් තිබුණේ නැද්ද? ඔව්. චේතනාවක් නම් තිබුණේ නැහැ. එහෙත් මා ප්‍රවේශම් වූවා නම් මදි. මම ඊට පෙර නම් මේ ආකාරයේ දේවල් ගැන නොරිස්සුම් භාවයෙන් හා කනස්සල්ලෙන් කාලය ගත කෙලෙමි. එබැවින් මෙම විනය ධර්මය පුහුණු වන්නවුන්ගේ සිත් සසල කරවීමට හේතු විය හැකි දෙකි. නමුත් ආචාර්යවරුන්ගේ කීමට අනුව එහි යම් වටිනාකමක්ද තිබේ. එම ආචාර්යවරුන් කියා සිටින්නේ ඔබ තවමත් නොදන්නා යම් විනය නීතියක් ඇත්නම් එය ඉගෙන ගන්න. දැනීමක් නැතොත් එය ගැන දන්නා අයෙකුෙන් අසා දැනගන්න යනුවෙනි. ඔවුහු මෙය අවධාරණයෙන්ම පවසා සිටිති. ඉතින් මෙම විනය නීති ගැන දැනුවත්ව නොසිටිමු නොසිටිමු නම් ඒවායේ කඩවීමක් සිදුවන විට අපි ඒ බව නොදනිමු. මේ සඳහා උදාහරණයක් වශයෙන් අතීතයේ ලොබ්බුරි ප්‍රාන්තයේ නෝවෝන් ගොට් ආරාමේ වැඩවිසූ ආචාර්ය පෝහිමි ගැන බලන්න. එක් දිනක් උන්වහන්සේ සමග උන්වහන්සේගේම වැඩිමහල් ශිෂ්‍ය තෙර නමක් එකට වාඩි වී සිටි විට එතැනට පැමිණි කාන්තා පිරිසක් එම පෝහිමිගෙන් මෙසේ විමසූහ. හිමිපාණන් වහන්ස ඔබ වහන්සේට චාරිකාවක් යාම සඳහා ආරාධනයක් කිරීමට අවශ්‍යය. ඔබ වහන්සේ වැඩම කරන්නෙහිද. පෝහිමි ඒට පිළිතුරු නොදී සිටියහ. තමන් වහන්සේ සමීපයේ වාඩි වී සිටි තෙරණම සිටුවේ ආචාර්ය පෝහිමට එය නැසුන බවය. එම නිසා උන්වහන්සේ මෙසේ පැවසූහ. ආචාර්ය හිමියනේ ආචාර්ය හිමියනි ඔබ වහන්සේට එය ඇසුනේද මෙම කාන්තාවන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් සමග චාරිකාවක් යාමට එන ලෙසයි පෝහිමි එයට පිළිතුරු දුන්නේ ඔව් ඒක මට ඇසුණා යනුවෙනි කාන්තා පිරිස නැවත වතාවක් ආචාර්ය පෝහිමියනි ඔබ වහන්සේ වඩින්නේහිද නොවඩින්නෙහිද කියා ඇසූ විට උන්වහන්සේට පිළිතුරු නොදී ඔහේ නිකං වාඩි වී හුන්හ. එම නිසා එම ආරාධනයෙන් පළක් නොවුනේ. කාන්තා පිරිස පිටවී ගිය පසු ඒ තෙරනම ආචාර්ය පෝහිමියන්ගෙන් මෙසේ විමසූහ. ආචාර්ය හිමතුන්වනි ඔබ වහන්සේ කාන්තා පිරිසට පිළිතුරක් නොදුන්නේ මක් නිසාද? එවිට පෝහිමියට මෙසේ පිළිතුරු දුන්හ. තෙරණුවනේ. ඔබ ඒ විනය නීතිය ගැන කිසිවක් නොදන්නේහිද? දැන් මෙහි සිටියේ පිරිසේ සියල්ලම කාන්තාවන්ය. කාන්තාවන් හා එකට එක් වී ගමනක් යාම සඳහා ඔවුන්ගෙන්ම ආරාධනයක් ලැබුණහොත් ඔබ එයට එකග නොවිය යුතුය. එම ගමන සඳහා ඔවුන් විසින්ම කටයුතු සංවිධානය කරනු ලැබුවහොත් එය හොඳය. ඒවාට හවුල් නොවූ නිසා යෑමට කැමතිනම් යා හැකි. තෙරනම වාඩිවී සිටි ගමම්ම අනේ අපොයි මා මෝඩයෙකු බවට පත් වූයේ මා විසින්මයි යනුවෙන් කල්පනා කළේය. ගමනක් යාම සඳහා කටයුතු සූදානම් කරගනිමින් ජෝඩුවක් වශයෙන් වූවත් ස්ත්‍රියෙන් සමග එකට එක් වී ගමන් යාම පාචිත්‍ය කර්මයට හසු වන වරදක් බව විනයෙහි සඳහන් වේ. දැන් උදාහරණයක් ලෙස මීට වෙනස් ආකාරයේ අවස්ථාවක් ගැන බලමු. ගිහි අය ආචාර්ය පෝහිමට පූජා කිරීම සඳහා බන්දේසියක් මත තබා මුදල් රැගෙන ඇති. ආචාර්ය පෝහිමියෝ පූජා පිළිගැනීමට යොදා ගන්නා රෙදි කඩ එක් කොනකින් අල්ලා ගන්නා අතර අනෙක් කොන ගිහියන් වෙත දික් කරති. නමුත් ඔවුන් එම රෙදිකඩ මත තමන්ගෙන ආ බන්දේසිය තැබීමට සූදානම් වනවා සමගම ආචාර්ය පෝහිමි තමන්ගේ අත ඉවතට ගනි. ඊට පසු උන්වහන්සේ එම මුදල් තිබූ තැනම තිබීමට ඉඩහැර සිටිති. එම මුදල්ලෙහි ඇති බව දන්නා නමුත් උන්වහන්සේ ඒවා කෙරෙහි ඇලීමක් ඇති කර නොගෙන එතනින් ඉවත් වී යති. එසේ කරන්නේ තමන් තුළ මුදල් කෙරෙහි ආශාවක් නොමැතිනම් ඒවා පූජා කිරීම ගැන ගිහි අයට තහංචි පැනවීමක් අවශ්‍ය නොවන බව විනයෙහි දැක්වෙන නිසාය. උන්වහන්සේ තුල ඒවා ගැන කැමැත්තක් තිබූයේ නම් ගෘහත්වය. මෙය භික්ෂුවට අකපයයි කියා කීමට සිදුවේ. ඕනට එය කිව යුතුය. අකප දෙයක් ගැන ඔවුනට තහංචි පැනවිය යුත්තේ ඒ ගැන ඔබ තුල ආශාවක් තිබොහොත් පමණි. කෙසේ වුවත් ඔබ තුල ඇත්ත වශයෙන්ම ආශාවක් නොතිබුවහොත් එසේ කිරීම අවශ්‍ය නැත. ඔබ කරන්නේ ඒ වායසේ තිබීමට ඉඩ හැර එතනින් ඉවත් වී යෑමයි. ආචාර්ය පෝහිමිගේ ශිෂ්‍යයෝ උන්වහන්සේ සමග වසර ගණනාවක් එකට ජීවත් වුවත් උන්වහන්සේගේ පුහුණුව ගැන නොදැන සිටියහ. මෙම తත්වය අසතුරුදායකය. මානම් කලේ උන්වහන්සේගේ පුහුණුවේ සියුම් තන් බොහොමයක් තුළට රිංගා ගනිමින් ඒවා ගැන මෙනෙහි කර බැලීමයි. මෙම විනය සමහර පුද්ගලයන්ට සිවුරු හැර යාමට පවා හේතුවක් විය හැකිය. ඒ ගැන ඉගෙන ගන්නා විට ඔවුන් තුල සැක ඇතිවිය. එවැනි සැක කෙලින්ම අතීතය කරා දිව යයි. මා පැවිදි බව ලබන විට එය හරි හැටි සිදු වුණේද? මගේ උපාධ්‍යයන් වහන්සේ සිල්වත් අයෙක්ද? මගේ ප්‍රෞජ්‍යා කර්මය සිදු කරන විට එතන සිටි භික්ෂුන් වහන්සේලා විනය ගැන කිසිවක් දැන සිටියාහුද? උන්වහන්සේලා වාඩි වී සිටියේ නිසිදුර ප්‍රමාණයට අනුවද? ගාථා සජ්ජායනය කළේ නිසි ආකාරයටද? මෙවැනි සැක එක පිට එක මතුවී එයි. මා පැවිදි කිරීම සඳහා යොදාගනු ලැබූ ශාලාව ඊට සුදුසු එකක්ද? ඒ තරම් කුඩා එකක් විය. ඔහු මේ හැම එකක් ගැනම සැක කරමින් අපාගත වේ. එම නිසා ඔබ ඔබේ මනස පුහුණු කර ගන්නාතෙක් මෙම විනය ඇත්ත වශයෙන්ම දුෂ්කර කාර්යයකි. ඔබ ඔබේ මනස තදින්ම නිශ්චලව තබාගත යුතුය. දේවල් ගැන නිගමනයන්ට බැසීම එක්වරම සිදු නොකළ යුතුය. ඒවා ගැන විමසිලිමත් නොවේ සිටීමට තරම් නිශ්චලව සිටීමත් වැරදිය. ඒ තරම් අවුල් සහගත දෙයක් වූ හේයින් මා සිවුරු හැර යන තත්ත්වයකට පවා ඇද වැටුණි. මක් නිසාද මගේ පුහුණුව තුලත් සමහර ගුරුවරුන්ගේ පුහුණුව තුලත් බොහෝ වැඩදි තිබූ බව මා දක්නට වූ හේනය. මම ගෙනගනිමින් දැවෙන කෙනෙකු මෙන් සිටියෙමි. මා තුල තිබූ එම සැක නිසා මට මගේ නිନ୍ଦ පවා අහිමි විය. මට සැක වැඩි වූ තරමට මම වැඩි වැඩියෙන් භාවනා කළෙමි. වැඩි වැඩියෙන් පුහුණුවේ යෙදුණෙමි. සැකයක් මතු වූයේ යම් තැනකින්ද මම මගේ පුහුණුව එතැනට යොමු කළෙමි. ප්‍රඥාව උදාවන්නට වූයේ එවිටය. දේවල් වෙනස් වන්නට විය. සිදු වූ වෙනස විස්තර කිරීමට පවා නොහැකිය. මනස තුල තවදුරටත් සැකයක් නොපවත්නා තැනට ලංවන තෙක් එය වෙනස් විය. එය වෙනස් වූ ආකාරය ගැන මම නොදනිමි. මේ ගැන යමෙකුට කිවහොත් ඔහු නොඅනුමානවම එය තේරුම් නොගනු ඇත. එම නිසා මම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති ප්‍රඥාවන්තයන් විසින්ම ආબોධ කරගත යුතුය යන එම දේශනා පාඨය ගැන මෙනෙහි කළෙමි. එම අවබෝධයේ කෙලින්ම අත්දැකීම තුළින් ඇති වූ එකක් විය යුතුය. ධර්ම විනය ගැන ඉගෙනීම ඇත්ත වශයෙන්ම නිවැරදිය. නමුත් ඉගෙනීමට පමණක් සීමා කළහොත් එය තාමත් අසම්පූර්ණය. ඔබ ඔබේ පුහුණුව සැබෑ ආකාරයෙන් සිදු කිරීමට යන විට සෑම දෙයක් ගැනම සැක කරන්නට පටන් ගන්නෙහිය. මම මගේ පුහුණුව පටන් ගැනීමට පෙර සුළු වරදවල් ගැන තැකීමක් නොකෙලෙමි. නමුත් එය පටන් ගැනීමත් සමගම මට දුක්කට වරදවල් වුවද පරාජිකා වරදවල් තරමට වැදගත් වේ. දුක්කට වැරදි මට කලින් නම් පෙනුනේ වැදගම්මකට නැති සුළු දේවල් වශයෙන්. ඒවා ගැන මා දැනගත්තේ ආකාරයට. සවස් කාලයේ පාපෝච්චාරණයක් කළ පසු ඒවා එතනින් අහෝසි වේ. ඉන්පසු ඒවා නැවතත් ඒ ආකාරයෙන්ම කඩකිරීමට හැකි වේ. මේ ආකාරයේ පාපෝච්චාරණ තුල කිසි පිරිසිදු බවක් නැත. මක් නිසාද ඔබ එම වරදවලින් නොවැළකී සිටින නිසාය. වෙනස් වීමක් ඇති කර ගැනීමට අදිෂ්ඨානයක් නොකර සිටිය නිසාය. ඔබ ශීලයේ නොපිහිටා එම වරද නැවත නැවතත් කරමින් සිටින්නේය. ඔබ තුල සත්‍යයේ දැකීමක් හෝ නෙක්කම් ගුණයක් හෝ නැත. පරමාර්ථ සත්‍යයට අනුව වරදවල් පාපෝච්චාරණය කිරීමෙහි සාමාන්‍ය ක්‍රියාපිළිවෙත අනුගමනය කිරීම ඇත්ත වශයෙන්ම අවශ්‍ය නැත. අපේ මනස පිරිසිදු බවට පත්වී ඒ තුල සැකයේ සේයා මාත්‍රයක් හෝ නැමැති බව දකිමු නම් ඒ තුලින් වරදවල් ඉවත් වේ. අප මෙතෙක් පිරිසිදු බවින් නොසිටින්නේ තවමත් සැක කරන නිසා අවි නිශ්චිතව සිටින නිසාත්ය. මනස තාමත් ඇත්ත වශයෙන්ම පිරිසිදු නැති නිසා අපට දේවල් අතහැර දැමීමට නොහැකි විය. එසේ වීමට හේතුව අප අප දෙසම නොබලන නිසායි. මෙම විනය අප වරදවලින් ආරක්ෂා කර ගැනීම සඳහා අප වටා ඉදිකරන ලද වැටක් බඳුය. එම නිසා ඒ ගැන සාවධානාත්මකව සිටීම අවශ්‍යම දෙයකි. ඔබ විනයෙහි ඇති සැබෑ වටිනාකම නොදකින්නෙහි නම් ඔබට එය පිළිපැදීමටද නොහැක. මා මෙම වත්බා පොන් අරම වෙත පැමිණීමට වසර ගණනාවකට පළමු මුදල් භාවිතය අතහැර දැමීම සඳහා තීරණයක් ගෙන තිබුණි. එක් වස් කාලයක් තුල මා මගේ කාලය වැඩි වශයෙන්ම ගත කළේ මේ ගැන කල්පනා කිරීමටය. අවසානයේ මම මගේ මුදල් පසුම්බියත් රැගෙන අප සමගම ජීවත් වූ එක් තෙරණමක් වෙත ගියමි. එසේ ගිය මම මගේ මුදල් පසුම්බියේම තෙරණම ඉදිරියේ තබමින් මෙසේ පැවසුවෙමි. තෙරණුවනි මෙන්න මේ මුදල් ඔබ බාර ගන්න. භික්ෂුවක් වශයෙන් ජීවත්ව සිටින තාක්කල් මම අදපටන් මුදල් බාර ගැනීමක් හෝ තබා ගැනීමක් හෝ නොකරමි. මේ සඳහා සාක්ෂිකරු වනුයේ ඔබ වහන්සේය. එවිට එම තෙර නම ස්වාමීන් වහන්ස මේ ඔබ වහන්සේම තබා ගන්න. මේ ඔබ වහන්සේගේ ඉගෙනීම් කටයුතු සඳහා අවශ්‍ය වනු ඇත යනුවෙන් පැවසූහ. මුදල් බාර ගැනීමට කැමැත්තක් නොතිබූ නිසා එම තෙර නමට යම් අසීරුතාවයක් ඇතිවිය. එම නිසා උන්වහන්සේ නැවතත් ඔබ වහන්සේ මෙතරම් මුදලක් විසිකර දමන්නේ මක් නිසාද යනුවෙන් ඇසූහ. ඔබ මාගෙන කරදර නොවන්න. මම ඒ තීරණය ගැන අවසන්. ඒ ගනු ලැබුවේ ඊයේ රාත්‍රියේමයි යනුවෙන් මම පැවසුවෙමි. මා දුන් එම මුදල් උන්වහන්සේ බාරගත් දින සිට අප දෙදෙනා අතර යම් පරතරයක් ඇතුවාක් මෙන් විය. අපට තවදුරටත් එකිනෙකා තේරුම් ගැනීමට අපහසු විය. මේ අද දිනටත් මගේ සාක්ෂිකරු උන්වහන්සේ මම එදා සිට අද දක්වා මුදල් භාවිතයක් සිදු නොකළ අතර මිලදී ගැනීමෙහි හෝ විකිණීමෙහි හෝ නොයෙදුණෙමු. මම මුදල් සම්බන්ධයෙන් සෑම අතින්ම ප්‍රේසම් වූයමි. වරදක් සිදුවන කිසිවක් නොකලත් වැරදි සිදුවීම ගැන নিরතුරු සෙවෙල්ල සිටීමේ මගේ භාවනා පුහුණුව මගේ අභ්‍යන්තරය තුලින් පවත්වා ගනිමින් සිටීමේ ධනය මට තවදුරටත් අවශ්‍ය නොවිනේ මා විසින් එය දැකගනු ලැබුවේ වසක් විසක් වශයෙනි මිනිසෙකුට සුනකයෙකුට හෝ වෙනත් අයෙකුට හෝ වසක් විසක් දුනහොත් එය නොඅනුමානවම ඒ හැම කෙනෙකුගේම මරණයට හෝ දුකට හේතු වෙයි. මේ ආකාරයට පැහැදිලි ලෙස වටහා ගනු ලැබුවහොත් අපි නිරතුරුවම එම වසවිස ගැනීමෙන් වැළකී සිටීමට පරිස්සම් වෙමු. ඒ තුල ඇති අන්තරාය පැහැදිලි ලෙස දැක ගනු ලැබුවහොත් එයින් වැළකී සිටීමේ අපහසුාවක් නැත. පිළිගැන්වීම සඳහා ගෙනෙනු ලබන දානමානාදිය සම්බන්ධයෙන් වුවත් යම් සැකයක් ඇති වුණොත් මම ඒවා පිළිගැනීමෙන් වැළකී සිටිමි. එම දානමාන කෙතරම් ප්‍රණීත වුවත් පිරිසුදු ලෙස සකස් කර තිබුණත් මම ඒවා ප්‍රතික්ෂේප කරමි. සුළු උදාහරණයක් වශයෙන් නොපිසූ මාළු අච්චාරු ගන්න. කැලෑවේ වාසය කරමින් පිණ්ඩපාත චාරිකාවේ යෙදෙමින් සිටින විට ඔබේ දානය සඳහා ඔබට බස් සමග කොළවල ඇතු මාළු අච්චාරු පමණක් ලැබුණේය කියා සිතන්න. ඔබ ආපසු ඔබේ වාසස්ථානයට පැමිණ කොළවල ඇතු දේ පරීක්ෂා කර බලන විට ඒ තුල ඇත්තේ නොපිසු මාළු අච්චාරු බව දුටු සැනින් ඒ ඉවතට විසි කරන්නෙහිය. ශිල්පද කඩකිරීමට වඩා තනිකර බත් වැළඳීම සුදුසුය. විනය ගැන නිසියන්දමේ වැටහීමක් තිබේ කියා කීමට පළමුව ඔබ තුලම මෙවැනි ආબોධයක් තිබිය යුතුය. විනය රැක ගැනීම පහසු කාර්යයක් වනුයේ එවිටය. මට පාත්‍රයක්, දැලිපිහියක් හෝ වෙනත් ආකාරයක පිරිකරක් පිළිගැන්වීමට අනෙකුත් භික්ෂූන්ට අවශ්‍ය වූහොත් ඔවුනුත් මාහා සමානවම විනය රැක ගනිමින් පුහුණුවේ යෙදමින් සිටින බව දැනගන්නාතෙක් ඔවුන්ගේ එම පිරිකර මම ප්‍රතික්ෂේප කරමි. මා ඒවායසේ ප්‍රතික්ෂේප කරන්නේ මක් නිසාද සංවර භාවයේ නොපිහිටි අය විශ්වාස කරන්නේ කෙසේද. ඔවුන් නොයෙකුත් ආකාරයේ අකටයුතුකන් සිදුකර තිබීමට පිළිවන. එම දේවල් ලබා ගැනීම සඳහා නොයෙකුත් අකටයුතුකම් කර තිබීමට පිළිවන. මම මේවා ගැන මේ තරමට ප්‍රවේශම් වූයෙමි. මෙහි ප්‍රතිඵලය වූයේ මාහා එකට විසූ සමහර භික්ෂූන් මා දෙස වපරැසින් බැලීමයි. ඔහු ඔහු සමාජ ආශ්‍රයක් නොකරයි. අනෙක් අය හා එක් නොවේ යනුවෙන් පැවසූහ. මේ ගැන කලබල වූයේ මානන් නොවේ. හා ඒකනම් හරියට හරි. මරණයෙන් පසුව නම් අප සැමට එකට එක්විය හැකි. අපි හැම කෙනෙකුම මරණයේදී එක හා සමාන වෙමු. මා සිතුවේ ඒ ආකාරයෙන්ය. මම ඉවසීමෙන් යුතුව ජීවත් වූයෙමි. ස්වල්පයක් කතා කරන කෙනෙකු වීමි. අන්‍යයන් මගේ පුහුණුව ගැන විවේචනය කළහොත් මම එයින් කලබල නොවූයෙමි. මක් නිසාද කරුණු වටහා දෙනු ලැබුවත් ඔවුන් ඒවා තේරුම් නොගන්නා නිසාය. ඔහු පුහුණුව ගැන කිසිවක් නොදැන සිටියහ. එයට උදාහරණයක් වශයෙන් ඒ ඒ කාලයේ ආදාහන උත්සවවල පැවති తত্ত্বය සමාන කළ හැක. මා එවැනි උත්සවයක් සඳහා ආරාධනයක් ලැබ එහි ගිය විට යම් අයෙකු පවසා සිටියේ උන්වහන්සේට හුම්කම් දෙන්න එපා. ඔය මුදල් උන්වහන්සේගේ පසුම්බිය තුලට දමා ඒ ගැන කිසිවක් කතා නොකර සිටින්න. ඒ බවක් උන්වහන්සේට නොහඟවන්න යනුවෙනි. මා විට ඕනට පැවසුවේ ඔබලා සිතෙන්නේ මා මැරිලා නැත්නම් මට වෙන දෙයක් වෙලා කියලාද? කෙනෙකු මධ්‍යසාරය සුවඳයි කියා කියෝ පමණින් ඒ සුවඳ නොවන බව ඔබ දන්නව නේද? ඔබ වැනි අය ඉදිරිපත් වන්නේ මධ්‍යසාරයේ සුවඳය කියා එය පානය කිරීමටය. ඔබලා නම් සිටිනුයේ උමතුයෙන්ම විය යුතුය යනුවෙනි. එහෙම නම් දැන් මෙම විනය අපහසු දෙයක් වීමට පිළිවන. ඔබට ස්වල්පයකින් සෑහීමට පත්ව සිටීමටත් තනිපංගලමේ සිටීමටත් සිදුවේ. ඔබ තුළ දැකීම පැවතිය යුතුයි. එය නිවැරදිද විය යුතුයි. වරක් සරා බුරිනුවර පසු කරමින් ගමන් කළ අපේ කණ්ඩායමට නැවතී සිටීම සඳහා අසලගමක පිහිටි පන්සලකට යෑමට සිදුවිය. එම පන්සලේ ප්‍රධාන හිමිනම මගේ වැඩිහිටිකමටම සමාන වැඩිහිටිකමක් තිබූ හිමිනමක් වූහ. අපි සැවම පාන්දරම අවදිව පිණ්ඩපාතයේ වැඩියමු. නැවත ආපසු පැමිණ අපේ පාත්‍රා පසකින් තබමු. තව ටික වේලාවකට පසු ගිහි පිරිස ආහාර බඳුන් රැගෙන විත් ඒවා ශාලාව තුල තබති. ඉන්පසු භික්ෂු පිරිස පැමිණ ගිහියන් ගෙනවෙත් තිබූ එම ආහාර බඳුන් විවෘත කර බලා ඒවා චාරිත්‍රානුකූලව පිළිගැන්වීම සඳහා පෙරට තබති. එක් භික්ෂුවක් පමණක් එම බඳුන් පේළියේ අවසන් බඳුන මත තම ඇඟිල්ල තබන අතර පේළියෙහි අනිත් කෙළවරෙහි ඇති බඳුන මත ගිහියෙක් තම ඇඟිල්ල තබයි. දැන් ඒ සියල්ල එයින් අවසන්. ඒ සමගම භික්ෂු පිරිස පැමිණ බඳුන් තුල වූ දේවල් වැළඳීම සඳහා ඒවා තම තමන් අතර බෙදා ගනිති. ඒ අවස්ථාවේ මා සමග පැමිණ සිටි පිරිස පස් නමක් පමණ වූහ. නමුත් එයින් එක් නමක් හෝ වුවද එම දානය ඇල්ලූයේවත් නැත. අපේ පින්ඩපාත චාරිකාවේදී අපට ලැබී තිබුණේ බත් පමණක් වුවත් අනිත් අය හා එකට වාඩි වී අපි ඒවා වැළඳුවෙමු. අර යටකේ බඳුන්වල තිබූ දානය වැළඳීමට තරම් එඩිතරකමක් අපට නම් නොතිබුණි. අපේ මෙම ක්‍රියාව නිසා එම පන්සලේ ප්‍රධාන හිමිපාණන් කලබලයට පත් වූ බව මා ඉවෙන්මෙන් දැනගන්නා තෙක් එය දින කිහිපයක් තිස්සේ එක දිගටම සිදුවුණි. එකත් එකටම එම ප්‍රධාන හිමිපාණන්ගේ ගෝලයන්ගෙන් කෙනෙකු උහුන් වහන්සේ වෙත ගොස් මෙසේ පවසන්නට ඇත. එනම් ඒ ආගන්තුක ස්වාමින් වහන්සේලා මෙහි ඇති දාන කිසිවක් නොවළඳති. උන්වහන්සේලා මේ කරන්නට හදන්නේ කුමක්ද කියා අපට නම් නොවැටහෙයි යනුවෙන් පවසන්නට ඇත. මට තව දින කිහිපයක්ම ස්ථානයේම රැඳී සිටීමට අවශ්‍ය වී තිබුණි. එම නිසා එම ප්‍රධාන ස්වාමින් වහන්සේට කරුණු පැහැදිලි කර දීම සඳහා මම උන්වහන්සේ වෙත ගියෙමි. එහි ගිය මම උන්වහන්සේට මෙසේ පැවසුවෙමි. ගරු ස්වාමින් වහන්සේ කරුණාකර ගරු ඔබ වහන්සේ මට මොහොතකට අවසර දෙන්න හිදැයි මේ දිනවල යම්කිසි කටයුත්තක යෙදීමට සිදු වී ඇති හේයින් මට දින කිහිපයක් ඔබ වහන්සේගේ ආගන්තුක සත්කාර ලබා ගැනීමට සිදු වී ඇත. එසේ කිරීමේදී ගරු ඔබ වහන්සේට හා අනිකුත් භික්ෂුන් වහන්සේලාට ගැටලුවක් විය හැකි කරුණක් හෝ දෙකක් තිබීමට පිළිවන කියා මා තුල සැකයක් පවතී. එයින් මා අදහස් කරන්නේ ගිහි පිරිස විසින් පිරිනමනු ලබන දාණය අප නොවලදා සිටීම ගැනය. මම මේ ගැන ගරු ඔබ වහන්සේ සමග කරුණු පැහැදිලි කර ගැනීමට කැමැති වෙමි. ඇත්ත වශයෙන් කිවහොත් ඒ තරම් දෙයක් නොවේ. එය පූජාවන් පිළිගැනීම ගැන මගේ පුහුණුව තුළින් හුදෙක් මා ඉගෙනගත් ආකාරය සම්බන්ධ දෙයකි. ගරු ස්වාමින් වහන්සේ ගිහි පිරිස දාණය ගෙන පසු භික්ෂුන් වහන්සේලා එම දාන බඳුන් විවෘත කර බලා ඒවා තෝරා වෙන්කර විධිමත් ලෙස පිරිනැමීම මේ වැරදි ක්‍රමයකි. එයින් දුක්කට නම් ඇවත සිදුවේ. නියමාකාරයෙන්ම පැවසුවහොත් භික්ෂුන් වහන්සේ කෙනෙකු අතට චාරිත්‍රානුකූලව නොපිළිගන් වූ දානය ඇල්ලීම තුලින් හෝ අත ගැසීම තුලින් හෝ පවා එය දානය අකපබවට පත්වේ. විනයට අනුව එම දානය වළඳන කුමන භික්ෂුවක් හෝ වුවද ඇවතක් සිදු කරගනී. ස්වාමීන් වහන්සේ මට කීමට ඇත්තේ හුදෙක් මේ එකම එක් කාරණය ගැන පමණි. මා මේ කරන්නේ යම් කිසිවකු වේචනය කිරීම නොවේ. ඒ ඔබ වහන්සේගේ භික්ෂුන් වහන්සේලා ප්‍රතිපත්ති පුරණ ආකාරයේ නැවැත්වීම සඳහා කෙරෙන බලකිරීමක්ද නොවේ. ඒ කිසිසේත් එවන්නක් නොවේ. මට හුදෙක්ම අවශ්‍ය වූයේ මා තුළ පවතින යහපත් චේතනාවන් පෙන්වා දීම පමණයි. තවත් දින කිහිපයක් මෙහි රැඳී සිටීමට සිදුවන නිසා මට මෙසේ කිරීමට සිදුවිය. එම විහාරාධිපති හිමිපාණන් වහන්සේ තමන්ගේ දෑත් ඇඳලි බඳ සාදුකාරයක් දුන්හ. මම කිසි දිනක මෙම සරාබෝරී ප්‍රදේශය තුල කුඩා ශිල්පද රකින භික්ෂුවක් තාමත් දැක නැත. මේ කාලයේ එවැනි භික්ෂුවක් සොයා ගැනීමට පවා අපහසුයි. එවැනි කිසිවෙක් සිටිත් නම් ඒ මෙම සරාබෝරී ප්‍රදේශයට බොහෝ දුරින්ම විය හැකියි. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ කළේ ඉතාමත් හොඳ දෙයක්. ඒ ගැන මා තුළ කිසිම ආකාරයක විරුද්ධත්වයක් නැතැයි යනුවෙන් පැවසූහ. පසුදිනයේ උදෑසන පිණ්ඩපාත චාරිකාවේ ගොස් ආපසු පැමිණි විට එම භික්ෂුන් වහන්සේලාගෙන් එක් නමක් හෝ ගිහි පිරිස ගැන ආදානබඳුන් සමීපයටවත් නොගියහ. ඒවා එම ගිහි පිරිස විසින්ම තෝරා බේරා පිළිගන්වන ලදී. ඔවුන් එසේ කළේ භික්ෂූන් වහන්සේලා තමන් ගෙන ආ දාණය නොවළඳා සිටිති කියා බියක් ඇති වූ නිසාය. එදින සිට එහි සිටි එම සාමණේරයන් වහන්සේලා ඇතුළු භික්ෂු පිරිස නොයසිලිමත් බවින් සිටින ආකාරයක් දක්නට ලැබුණේ. මම උන්වහන්සේලා සැනසීම සඳහා කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළෙමි. උන්වහන්සේලා හුදෙක් තම තමන්ගේ කාමරවලටම ගොස් ඒවායේ දොරජනෙල් වසා දමා තුස්සින් භූත වුන්හ. එම භික්ෂුන් වහන්සේලා එතරම් ලැජ්ජාවකට පත්ව සිටි නිසා මම දින දෙක තුනක් උන්වහන්සේලා අස්වැසීමට වෑයම් කළෙමි. උන්වහන්සේලාට මා සමග තරහ වීමට තරම් දෙයක් මා ඇත්ත වශයෙන්ම කර නොතිබුණේ. දාණය ප්‍රමාණවත් නැත. නොයසේනම් අරක ගේන්න නැත්නම් මේක ගේන්න වැනි කිසිවක් මා කියා නොතිබුණේ. මෙහිදී වුවත් තනිකර බත්පමණක් වැළඳූ නමුත් මා ඒ නොමැරෙන බව මම දැන සිටියෙමි. මට මෙසේ කිරීමට ශක්තියක් ලැබුණේ මගේ පුහුණුව තුලිනි. එසේම ඉගෙනීමේ යෙදීමෙන් පසු ඒ අනුව පුහුණු වීම තුලිනි. මා මගේ ආදර්ශයේ වශයෙන් ගෙන තිබූයේ බුදුන් වහන්සේය. මම කොතැනකට ගියත් අනෙක් අයගේ කටයුතු සමග පැටලීමට නොගියෙමි. මා මගේ කාලයේ මුළුමනින්ම වාගේ ගත කළේ පුහුණුව වෙනුවෙනි. මක් නිසාද? මගේ පුහුණුව ගැනත් මා ගැනත් මා සැලකලිමත් වූ නිසාය. විනය නොපිළිපදින එසේම භාවනා නොකරන අයට ප්‍රතිපදාවන් රකින අය සමග එකට ජීවත් වීමට නොහැකිය. එසේ වනුයේ ඔවුන් එකිනෙකට වෙනස් වූ මාර්ගවල යා යුතුය වන හේනේ. පසුගිය කාලයේදී මා වුවද මේ ගැන තේරුම් ගැන නොතිබුණේ. මම ගුරුවරයෙකු වශයෙන් අන්‍යයන්ට ඉගැන්වීමේ යෙදුණු නමුත් පුහුණුවේ නොයුදෙනෙමි. මේ ගැන සලකා බැලූ විට එය ඇත්ත වශයෙන්ම අයහපත් වූ තත්වයකි. මේ ගැන ගැඹුරින් සිතා බලන විට මගේ දැනුම හා පුහුණුව අහස හා පොළොවෙන් දුරස්තව තිබුණි. එම නිසා කැලෑ තුල භාවනා පුහුණු මධ්‍යස්ථාන පටන් ගැනීමට යන අය එයින් වැළකී සිටින්න. ඒ ගැන නිසි දැනුමක් නොමැතිනම් එයින් වළකින්න. එසේ නොකළහොත් ඒ තුලින් ඔබ අවුල් ජාලයකට වැටෙනු ඇත. සමහර භික්ෂූන් කල්පනා කරන්නේ කැලෑවක් තුල ජීවත් වීම තුලින් සැනසෙලි සුවය ලබාගත හැකි බවය. එසේ වුවද ඔවුහු පුහුණුවට අදාළ මූලික කරුණු තාමත් නොදනිති. ඔවුන් තනකොළ කැපීම පවා සිදු කරනු ලබන්නේ තමන් විසින්මය. හැම දෙයක් කරනු ලබන්නේ තමන් විසින්මය. පුහුණුව ගැන නියම අවබෝධයක් ඇති අය එවැනි තැන්වලට අකමැත්තක් දක්වති. එවැනි තැන්වල විසීමෙන් දියුණුවක් ලබාගත නොහැකිය. කැලෑවේ ජීවත්වන දුතාංග භික්ෂූන් දැක අර යටකී අයත් ඒ ආකාරයට ජීවත් වීමට යති. නමුත් ඔවුන්ගේ ක්‍රමය ඒ දුතංග භික්ෂූන්ගේ ක්‍රමයට වෙනස්ය. ඔවුන්ගේ චීවර වෙනස්ය. වැළඳීමේ චාරිත්‍ර වාත්‍ය වෙනස්ය. හැම දයක්ම පාහේ වෙනස්ය. නම් වශයෙන් කියහොත් ඔහු හික්මීමෙහි නොයදෙති. පුහුණුවේද නොයදෙති. ඔවුන් නිසි ආකාරයට කටයුතු නොකර හේයින් ඒ ස්ථාන පාළුවට යයි. ඒ තැන්වල කටයුතු සිදුවුවද ඒවා සිදුවන්නේ වෛද්‍ය ප්‍රදර්ශන හෝ ප්‍රචාරක මධ්‍යස්ථානයන් ලෙසිනි. ඒ ඊටත් වඩා එහාට වුව දෙයයි. ස්වල්පයක් පුහුණු වී අනුනට ඉගැන්වීමට යන අය පරිණත භාවයට පත් වූ අය නොවෙති. ඔවුන් තුල සැබෑ වැටහීමක් නැත. එම නිසා ඔහු ටික කලකින් එය අතහැර දමති. එවිට ඒ සියල්ල කඩා හැලේ. ඒ තුළින් හුදෙක් කරදර ඇතිවේ. එම නිසා අප කළ යුතු ඇත්තේ යම්කිසි ප්‍රමාණයකට ඉගෙන ගැනීමයි. නවකෝ වාදය ගෙන එය කියවන්න. ඒ තුළින් පැවසෙන්නේ කුමක්ද කියා වැටහෙන තෙක් එය ඉගෙන ගන්න. එය මතකයේද තබා ගන්න. ඔබට නොවැටහෙන සියුම් තැන් ගැන ඔබේ ගුරුවරයාගෙන් විමසන්න. ඔහු විසින් ඒවා පැහැදිලි කර දෙනු ලබනු ඇත. විනය ගැන සැබෑ අවබෝධයක් ලැබෙන තෙක් ඔබ මේ ආකාරයෙන් ඉගෙන ගන්න. નિયમિત මට්ටමට පවත්වා ගැනීම. වාර්ෂිකව පැවැත්වෙන දහම් පරීක්ෂණ අවසාන වූ පසු හැම වසරකදීම කරන ආකාරයට අපි අද දිනත් මේ අන්දමට එක්රැස් වීමු. දැන් මේ කාල සීමාව තුල ඔබ කල යුතුව තිබෙන්නේ මෙම ආරාමය වෙනුවෙන් ඔබේ ආචාර්යයන් වහන්සේ වෙනුවෙන් අනෙකුත් ගුරුවරුන් වෙනුවෙනුත් ඔබ අතින් ඉටු විය යුතු නොයෙක් යුතුයකම් ගැන නැවත සිතා බැලීමයි එකමුතු කමින් හා සමගියෙන් ජීවත් වීමට හැකිවන පරිදි අප එකම පිරිසක් ලෙස එකට බැඳ තබන්නේ මෙවැනි ක්‍රියාකාරකම් මගින් අපේ මෙම සංඝ සමාජයට යහපතක් අත්විය හැකි පරිදි අප එකිනෙකා කෙරෙහි ගරු සැලකිලි දැක්වීමට මඟ පෙන්වා දෙනු ලබන්නේ මේවායිනි. බුදුන් වහන්සේගේ කාලයේ සිට මෙම වර්තමානය දක්වා පැවතුන හෝ පවතින කුමන ආකාරයේ ජන සමාජයක් තුළ වුවද එහි සමාජිකයන් අතර එකිනෙකා කෙරෙහි ගරු සැලකිලි දැක්වීමක් නොතිබුවහොත් ඔවුහු පිරිහීමට පත්වෙති. ගිහි සමාජයන් තුළ හෝ වේවා සංඝ සමාජයන් තුළ හෝ වේවා ඒවායේ සමාජිකයන් අතර එකිනෙකා කෙරෙහි ගරු සැලකිලි දැක්වීමක් නොතිබුවහොත් එම සමාජයන් තුළ ඒක මතික භාවයක් නොපවතී. එකිනෙකා කෙරෙහි ගරු සැලකිලි නොදක්වීම නිසා සංඝ සමාජය තුල නොසැලකිලි රිංගා ගැරීමේ හේතුවෙන් ප්‍රතිපදා පුහුණුව පිරිහීමටපත් වේ. ධර්මයේ පුහුණු වන්නවුන්ගෙන් සැදුම්ලත් මෙහි ඇති අපේ මෙම සමාජය ශක්තිමත් ලෙස වර්ධනය වේ. එය දැනට වසර 25ක පමණ ආයු කාලයක් ගෙවා ඇති. නමුත් එහි පිරිහීමක් ඇතිවීමට ඉඩ තිබේ. මෙම කාරණය අප තේරුම් ගත යුතුය ඇත. මේ බව සැලකිල්ලට ගනිමින් අප සියලු දෙනා එකිනෙකා කෙරෙහි ගරු සැලකිලි දක්වමින් මෙම ප්‍රතිපදා පුහුණුවට નિયમિત මට්ටම් රැකගත හොත් අපේ එකමුතුකම ශක්තිමත් වන බවට මා තුළ හැඟීමක් පවතී. අප පිරිසක් ලෙස සිටමින් සිදු කෙරෙන මෙම පුහුණුව ඉදිරි අනාගතය තුල එළඹීමට ඇති දීර්ඝ කාලයක් මුළුල්ලේ බුදුදහම වර්ධනය වීම සඳහා හේතු වනු ඇත. දැන් අපේ මෙම ඉගෙනීමත් පුහුණුවත් ගැන සලකා බලන විට ඒ දෙකම එක් යුගලයක් ලෙස සැලකිය හැකි වේ. මේ වර්තමානයේත් එක් බුදුදහමෙහි වර්ධනය හා පැතිරීම සිදු වී ඇත්තේ ඉගෙනීම හා පුහුණුව යන දෙකම එකට අත්වැල් බැඳගෙන ගිය නිසාය. පිටක පොත් නිකම්ම නිකම් අප්‍රවේශම් ආකාරයට ඉගෙනීමට ගියහොත් ඒ තුලින් පිරිහීමක් ඇතිවේ. ඒ සඳහා මෙම උදාහරණය ගැන බලමු. මෙම ආරාමයේ බිහි වූ පළමු වසර තුලම එළඹි වස් කාලය සඳහා භික්ෂූහු සත් නමක් මෙහි වස්විසූහ. ඒ කාලයේ මා සිටියේ මෙවැනි සිතවිල්ලකින් යුතුවය. එනම් භික්ෂූන් දහං විභාග සඳහා තම ඉගෙනීම ආරම්භ කරන්නේ යම් දිනකද. ඔවුන්ගේ පුහුණුව එදින සිට පිරිහේ. මම මේ ගැන මගේ සැලකිල්ල යොමු කරමින් ඒට හේතුව සොයා ගැනීමට උත්සාහ කළෙමි. මම ඒ අනුව එම වස් කාලය තුල මෙහි නැවතී සිටි භික්ෂූන් සත් නමටම ඉගැන්වීම ආරම්භ කළෙමි. දානය වැළඳීමෙන් පසු දින 4ක පමණ කාලයක් දිනපතා සවස 6 පමණ වනතෙක් මම ඉගැන්වීමෙහි යෙදුණෙමි. ඉන්පසු එම භික්ෂූන් විභාග සඳහා පෙනී සිටි පසු මගේ ඉගැන්වීම තුළින් සාර්ථක ප්‍රතිඵල අත් වූ බව දක්නට ලැබුණේ ඒ භික්ෂූන් සත් නමම සමත්වයේ සිටි නිසාය. එය ඒ තරම් වීම හොඳ දෙයකි. නමුත් සිහි පරීක්ෂාකාරී බව අඩු වූ අය සම්බන්ධයෙන් යම් ගැටුම්කාරී තත්ත්වයක් උදා විය. ඉගෙනීම සඳහා කියවීම මෙන්ම කටපාඩම් කිරීම බොහෝ ප්‍රමාණයකින් අවශ්‍ය වේ. සංවර බව හා තැම්පත් බව මත නොපිහිටා සිටි අය භාවනා පුහුණුව ලිස්සා හැරීමේ නැඹුරුවක් වර්ධනය කරගත් අතර ඔවුන්ගේ කාලය මුළු මනින්ම වාගේ ගත වූයේ ඉගෙනීමටත් කටපාඩම් කිරීමට හා මතකයේ තබා ගැනීමටත්ය. මෙය ඔවුන් භාවනාව සම්බන්ධයෙන් කලින් ඇති කරගෙන තිබූ දියුණුව හා භාවනාවට අදාළ નિયમિત මට්ටම් විසිකර දැමීමට හේතුවක් විය. මෙය බොහෝ විට සිදුවන්නකි. භික්ෂූන්ගේ හැසිරීම තුළ යම් වෙනසක් ඇති වී තිබෙන බව දක්නට ලැබුණේ තමන්ගේ ඉගෙනීම අවසන් කර ඔවුන් විභාගවලට පෙනී සිටි පසුය. ඔවුන් සක්මන් භාවනාවේ යෙදෙන බවක් දක්නට නොලැබුණේ. වාඩි වී කරන භාවනාවද කලේ සුළු වශයෙන් බව දක්නට ලැබුණේ. ඒ අතර සමාජ ආශ්‍රයේ වැඩිවීමක් තිබූ බවක්ද දක්නට ලැබුණේ. සංවර භාවයේ හා තැම්පත් භාවයේ අඩුවක්ද ඇති බව පෙනෙන්නට තිබුණේ. ඇත්ත වශයෙන් නම් අපේ මෙම පුහුණුවේදී සක්මන් භාවනාවේ යෙදෙන විට එය සැබෑ වශයෙන් සිදු කිරීමට අප අදිටන් කරගත යුතුය. වාඩි වී භාවනා කරන විටත් හුදෙක් එයම පමනක් කිරීමට සිතු යොමු කළ යුතුය. සිටගැනීමෙන් සිටියත්, ඇවිදිමින් සිටියත්, වාඩි වෙමින් හෝ හාන්සි වෙමින් හෝ සිටියත් ඔබ වෑයම් කළ යුතු වන්නේ ශාන්ත භාවයෙන් හා තැම්පත් භවෙන් යුතුව සිටීමටය. නමුත් බහුල ලෙස ගිනීමෙහි යෙදෙන පුද්ගලයන්ගේ මනස වචන වලින් බර වේ. ඔහු පොත්වලට වහල් වේ තමා කවරෙක්ද යන බව පවා අමතක කරති. ඔවුන්ගේ සිත් ඇදී යන්නේ බාහිර දේවල් වලටය. මෙසේ වන්නේ සංවර භාවයට නොපැමිණි සතිය ප්‍රබල නොවූ ප්‍රඥාවෙන් අඩු පුද්ගලයන්ටය. මෙවැනි පුද්ගලයන්ට ඉගෙනීමෙහි නිරත වී සිටීම පිරිහීම සඳහා හේතුවක් වීමට පුළුවන්. එවැනි අය වාඩි වී කරන භාවනාව හෝ සක්මන් කරමින් කරන භාවනාවෙනි කිසිම භාවනාවක් නොකරන අතර තමන්ගේ සංවර භාවය වුවද ටිකෙන් ටික අඩු කර ගනිති. ඔවුන්ගේ සිත් වැඩි වැඩියෙන් වික්ෂිප්ත භාවයට පත්වේ. ඔවුන්ගේ දෛනික චර්යාවට අරමුණක් නැති වල්පල් කතා සංවර භවයේ අඩුකම හා සමාජ ආශ්‍රය වැනි දේවල් ඇතුළත් වේ. පුහුණුවේ පිරිහීම සඳහා හේතු වන්නේ මෙයයි. එය සිදුවන්නේ ඉගෙනීමේ යෙදීම නිසාම නොවේ. සමහර අය පුහුණුව ගැන වෑයම් නොකර තමන් ගැන අමතක කර දමන නිසාය. සැබෑ වශයෙන් කිවහොත් පිටක ග්‍රන්ථ යනු මාර්ගයේ දිගේ සවිකර ඇති දිසා දර්ශකයන්නේ. පුහුණුව කුමක්ද කියා සැබවින්ම වටහා ගතහොත් කියවීම හා ඉගෙනුම භාවනාවටම අයත් පැතිකඩ දෙකක් බවට පත්වේ. නමුත් අප ඉගෙනීමෙහි යෙදෙන අතර අප ගැන අමතක කර දැමුවහොත් ඒ තුළින් බොහෝ වශයෙන් කතාබහේ යෙදීමකුත් නිෂ්ඵල කාර්යයන්හි යෙදීමකුත් සිදුවේ. මෙවැනි අයට භාවනාව අතහැර දමා ඉක්මනෙන් සිවුරු හැර යාමට අවශ්‍ය වේ. ඉගෙනීමෙහි යෙදී සිට එයින් සාමර්ථයක් නොලැබූ බොහෝ අය ඉක්මනෙන් සිවුරු හැර යති. එසේ වන්නේ ඉගෙනීම හොඳ නොවන නිසාවත් පුහුණුව හරි නොවන නිසාවත් නොවේ. එසේ වන්නේ තමන් ගැනම පරීක්ෂා කර බැලීමට ඔවුන් අසමත් වන නිසාය. මෙම කරුණ වටහාගත් මම දෙවන වස් අවුරුද්දේ සිට පිටක පොත් ඉගැන්වීම නවතා දැමීමේ මෙයට අවුරුදු බොහෝ ගණනකට පසු පැවිදි බව ලැබීම සඳහා වැඩි වැඩියෙන් තරුණ පිරිස් මෙහි එන්නට වූහ. ඔවුන්ගෙන් සමහරෙක් ධම්ම විනය ගැන කිසිවක් නොදත් අතර ඔවුන්ට පොත්වල දැනීමක්ද නොතිබුණි. එම නිසා ඒට පිළියමක් වශයෙන් ඒවන විට ඉගෙනීමක් ලබා සිටි වැඩිහිටි භික්ෂූන් සමහරකු ලවා ඔවුන්ට ඉගැන්වීමට තීරණය කළෙමි. ඒ අනුව එම භික්ෂූහු මේ අදවනතෙක්ම එම කාර්යයේ යෙදී සිටිති. මේ ආරාමයේ ඉගැන්වීම් ආරම්භ වූයේ ඒ ආකාරයෙනි. කෙසේ වෙතත් විභාග අවසන් කරන හැම අවුරුද්දක් පාසාම මා හැම භික්ෂුවකටම කියන්නේ භාවනා පුහුණුව නැවතත් ආරම්භ කරන ලෙසය. මා ඔවුනට තවදුරටත් කියන්නේ භාවනා පුහුණුවට ඍජුවම සම්බන්ධ නොවේ. පවතින ඒ හැම පිටක පොතක්ම අල්මාරිය තුල තබන්න. නැවත පුහුණුවේහි පිහිටමින් සුපුරුදු පරිදි ඇති කර ගන්නා ලද નિયમિત මට්ටම් තුලට නැවතත් පිවිසෙන්න යනුවෙනි. එසේම දිනපතා සිදු කෙරෙන සජ්ජහායනා කිරීම වැනි භික්ෂු පිළිවෙත් මත නැවතත් පිහිටන්න යනුවෙනි. අපට નિયમિતව ඇති මට්ටම මෙයයි. ඔබ ඔබේ කම්මැලිකම දුරු කර ගැනීම සඳහාවත් එය කරන්න. ඒ ඔබේ උත්සාහය වැඩි වීම සඳහා හේතු වනු ඇත. ස්වල්පයක් වැළඳීම, ස්වල්පයක් කතා කිරීම, ස්වල්පයක් නිදා ගැනීම, සංවර බවින් හා තැම්පත් බවින් යුතුව සිටීම, හුදකලාවේ සිටීම, සක්මන් කරමින් හා වාඩි වී කරන භාවනාවන් නොවරදවා කිරීම નિયમિત වේලාවන්හි නොවරදවා එකට රැස් වී සිටීම වැනි මූලික පුහුණු පිළිවෙත් අත් නොහරින්න. එක් අයකු හෝ අත් නොහැර ඔබ හැම කෙනෙක්ම වේවා මේවා ගැන උනන්දුවක් දක්වන්න. ඔබට ලැබී ඇති මෙම මාහැඟි අවස්ථාව අපතේ යෑමට ඉඩ නොහරින්න. ඔබේ මෙම පුහුණුව කරගෙන යන්න. පුහුණුව සඳහා ඔබට මෙවැනි වාසනාවක් උදා වී ඇත්තේ ඔබගේ ගුරුවරයාණන් යටතේ ඔබ ජීවත් වන නිසාය. යම් මට්ටමක සිටින උන්වහන්සේ ඔබ ආරක්ෂා කරගනී. එම නිසා ඔබ සමගයේ මුළු කාලය පුහුණුව වෙනුවෙන් මිඩංගු කරන්න. ඔබ මීට කලිනුත් සක්මන් භාවනාව කර ඇත. එය දැනුත් කරන්න. ඔබ මීට කලිනුත් වාඩි වී භාවනා කර ඇත. එය දැනුත් කරන්න. ඔබ මීට කලින් එකට එක්වේ සජ්ජහායනා කෙලෙහිය. එසේ කිරීමට දැනුත් උනන්දු වන්න. සිවුරට මුවා වී කාලය නිකම්ම නිකං කාදමන අප තුල කිසි ශක්තියක් නොමැති බව වටහාගත යුතුය. වැනෙන සුළු නිතරම gedara ගැන සිතන අවුල් සිත් ඇති ඈත් මෙහි සිටින බව ඔබ දකින්නේද? පුහුණුව ගැන තමන්ගේ සිත් යොමු නොකරන්නේ මෙවැනි අයය. ඔහුට කරන්නට වැඩක් නැත. අපට මෙහි ඔහේ නිකන් සිටීමට පුළුවන්කමක් නැත. බෞද්ධ භික්ෂුවක් හෝ සාමණේර නමක් හෝ වශයෙන් සිටින ඔබ කාබී හොඳින් ජීවත් වන්නේය. නමුත් සත්‍ය දෙයක් ලෙස බාර ගැනීමට නොයන්න. කාම සුකල්ලිකානු යෝගය භයානක දෙයකය. තමන්ගේ පුහුණුව ගැන සොයා බැලීමට වෑයම් කරන්න. පුහුණුව වැඩි කරන්න. අධික ලෙස වෑයම් කරන්න. වැරදි අය පෙරෙන යමක් දුටු විට ඒ නිවැරදි කර ගැනීම සඳහා කටයුතු කරන්න. බාහිර දේවල් වලට මැදිහත් වෙමින් මුලාවේ නොවැටෙන්න. තමන් තුළ උද්‍යෝගය ඇති කෙනෙක් සක්මන් භාවනාව හෝ වාඩි වී කරන භාවනාව කිසි දිනක අතපසු නොකරති. සංවර බව හා තැන්වත් බව අඩු කර නොගනිති. මේ සම්බන්ධය මෙහි සිටින භික්ෂූන් ගැන හුදෙක් සිතා බලන්න. දානය වැළඳීමෙන් පසු කරන්නට තිබෙන වෙනත් කාර්යයන්ද නිම කර තම සිවුර පසක එල්ලා තබා ශක්මනේ යෙදෙන යම් භික්ෂුවක් වෙතොත් ඔහුගේ කුටිය පසු කරමින් යන අපට හොඳින් ගෙවී ගිය ඔහුගේ ශක්මන් මළුව දක්නට ලැබේ. මේ නිතරම පාහේ දක්නට ලැබෙන දෙයකි. භාවනාව එපාන වූ භික්ෂුවක් වෙතොත් ඔහු මෙවැනි භික්ෂුවකි. මෙම භික්ෂුව දුල උද්‍යෝගී බවකුත් වීරයකුත් පවති. ඔබ හැම කෙනෙකුම භාවනා පුහුණුව මේ ආකාරයට සිදු කළහොත් අපට ඊතරම් ප්‍රශ්න ඇති නොවනු ඇත. සක්මන් භාවනාව හා වාඩි වී කරන භාවනාවන් තුල නිරත නොවේ සිටියොත් හුදෙක් එහෙ මෙහෙ සංචාරයේ යෙදෙනු විනා ඊට වඩා කල යුතු වෙන යමක් නැත. මෙම ස්ථානයට අකමැති වී ඔබ වෙනත් තැනකට යන්නේය. එතනත් එපා වේ නැවතත් මෙහි එන්නේය. ඔබ කරන සියල්ල එපමණකි. එනම් හැම තැනකදීම තමන්ගේ කැමැත්තට ඉඩ හැර සිටීමයි. මෑණි පුද්ගලයන් තුළ නොපසුබට උත්සාහය දක්නට නැත. එය සෑහෙන තරමකින් හෝ යහපත් තත්ත්වයක් නොවේ. හුදෙක් මෙහිම නැවතී පුහුණුවේ යෙදෙන්න. ඒ ගැන විස්තරාත්මකව ඉගෙන ගන්න. එහාට මෙහාට සංචාරය කිරීම ඊතරම් අපහසු දෙයක් නොවේ. එය පසුවට කරන තෙක් නවත්වා දැමීමට හැකි වේ. හැම එකකුම කළ යුතු වන්නේ වෑයම් කිරීමයි. දියුණුව හා පෙරහීම රඳා පවතින්නේ මේ මතය. දේවල් නිසියාකාරව ඉටු කිරීම සඳහා ඔබ තුල කැමැත්තක් පවතී නම් ඉගෙනීම හා පුහුණුව සමබරව කරන්න. ඒ දෙක එකටම කරන්න. ඒ තුල තිබිය යුත්තේ ශරීරය හා මනස වැනි ආකාරයකයි. මනස සුව පහසුවෙන් හා ශරීරයේ ලෙඩ රෝග වලින් මිදී සෞඛ්‍ය සම්පන්නව තැබුවහොත් මනස පවතින්නේ තැම්පත් බවිනි. ශරීරය ශවි බලයෙන් යුතු වී මනස අසහනකාරී බවින් යුතු නම් ඒ තුලින් ශරීරය අත්දකින අපහසුතාවය පසෙක තිපියති දුෂ්කරතා මතුවේ. භාවනාව ගැන ඉගෙනීම යනු මනස දියුණු කිරීම හා අත්හැර දැමීම ගැන ඉගෙනීමයි. මා මෙහිදී ඉගෙනීම යන්නෙන් අදහස් කරන්නේ මෙන්න මෙවැනි දෙයකි. එනම් මනස සිතවිල්ලක් අත්දකින විට අප තවමත් කරන්නේ එහි එල්ලී ගැනීමද. එය මුල් කර ගනිමින් අපි තවමත් කරන්නේ ප්‍රශ්න හදා ගැනීමද. අප තවමත් කරන්නේ ඒ තුළින් සතුටක් හෝ ද්වේෂයක් සාදා ගැනීමද තවත් සරල ආකාරයකින් කිවහොත් අප තවමත් කරන්නේ සිතවිලි තුළ මම්මුලා වී සිටීමද ඔව් අප කරන්නේය යමකට අකමැත්තක් ඇති වූහොත් අප ඒට ප්‍රතිචාර දක්වන්නේ ද්වේෂය තුලයි කැමැත්තක් ඇති වූහොත් ඒට ප්‍රතිචාර දක්වන්නේ සතුට තුලිනේ එසේ වූ විට අපේ මනස කෙලෙස් වලින් බර වී අපිරිසිදු බවට පත්වේ. එහි ස්වභාවය එනම් අප තුල තවමත් වැරදි පවත්නා බව දැකගත යුතුය. අප තවමත් අසම්පූර්ණය. අප කල යුතු දෑ තවත් තිබේ. අප දැනට වඩා අත්හැර දැමීමෙහි යෙදිය යුතුය. මනස දියුණු කිරීම දැනට වඩා නොකඩවා සිදු කළ යුතුය. මා ඉගෙනීම යන්නෙන් අදහස් කරන්නේ අන්න එයයි. යමක් තුල හිරවි සිටින බව දැකගත හොත් අපි එසේ සිරවේ සිටින බව හඳුනා ගනිමු. අපේ සිටින්නේ කුමන தত্ত্বයක් යටදේද කියා දැනගැනීමෙන් එය නිවැරදි කර ගැනීම සඳහා කටයුතු කරමු. ගුරුවරයාගෙන් වෙන්ව හෝ ගුරුවරයා සමග එකට හෝ විසීමේදී එය ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුය. සමහරුන් තුල පවතින්නේ එක්තරා ආකාරයේ බියකි. තමන් සක්මන් භාවනාව නොකරන්නේ නම් ගුරුවරයා තමන්ට අවලාද කීමට හෝ බැනවැදීමට හෝ පුළුවන් කියා ඔවුන් තුල බියක් පවතී. මේ එක් ආකාරයකින් හොඳ දෙයක් වන නමුත් පුහුණුව සැබෑ ආකාරයෙන් පවතින විට ඔබ තවත් කෙනෙකුට බිය විය යුතු නොවේ. ඔබ හුදෙක් ඔබේම ක්‍රියාවන් තුලින් මෙන්ම කතාව හෝ සිතවිලි තුලින් හෝ සිදුවන වැරදි ගැන පරීක්ෂාකාරී වන්න. ඔබේ ක්‍රියාවන් තුල කතාව හෝ සිතවිලි තුල වැරදි ඇති බව දුටුවහොත් එම දේවල් වලින් ප්‍රවේශම් වීම සඳහා වග බලාගත යුතුය. අත්තනාචෝදයත්තානං මෙයින් අදහස් වන්නේ ඔබ ඔබටම අවවාද කර ගත යුතු බවය. එය අනුන් විසින් කරනු ලැබීමට ඉඩ නොහරින්න. අප ඉක්මනින් අප විසින්ම දියුණු වී අප විසින්ම දැනගත යුතුය. ඉගෙනීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ පුහුණුව දියුණු කිරීමත් අතහැර දැමීමත් යන දෙකය. මෙය පැහැදිලිවම දකින්නතෙක් විමර්ශනයේ යෙදෙන්න. අපි මේ ආකාරයට ජීවත් වෙමින් විදතරා ගැනීම කෙරෙහි විශ්වාසය තබමු. සියලුම කෙලෙසුන් ඉදිරියේ නොපසුබට වීරියෙන් යුතුව කටයුතු කරමු. මෙය හොඳ දෙයක් වන නමුත් අප තවමත් සිටින්නේ ධර්මය නොදක එය පුහුණුවන මට්ටමේය. ධර්මය ප්‍රගුණ කිරීම තුළින්ම ධර්මය දැක තිබේ නම් අප මේ වන විටත් වැරදියයි කියන කුමක් හෝ වුවද අත්හැර දමා තිබෙනු ඇත. ප්‍රයෝජනවත් වන කුමක් වුවත් දියුණු කර තිබෙනු ඇත. මෙම తත්වය අප තුළ පවතී යන දැනීම නිසා අපේ తත්වය දැන් යහපත් යන හැඟීම ඇති වේ. සිතට ආහාර අනුන් ඒ ගැන කුමක් පැවසුවත් අපි අපේ මනස ගැන දන්නා නිසා එයින් සසල නොයමු. එවිට අප කොතනක සිටියත් අපට සැනසිලිසුවයෙන් විසීමට හැකිවෙයි. පුහුණුවීම මෑතකදී පටන්ගත් සමහර භික්‍ෂූන් හා ශාමනේරවරුන් මේ වැඩිහිටි ආචාරය හිමියන්නම් එතරම් සක්මන් කිරීමක් හෝ වාඩි වී භාවනා කිරීමක් හෝ කරන බවක් දක්නට නොලැබේ. යනුවෙන් කල්පනා කිරීමට පිළිවන. ඔබ මේ කාරණේදී ඔබේ ආචාර්ය හිමියන් අනුකරණය නොකළ යුතුය. ඔබ වඩා හොඳින් කරනු විනා අනුකරණය කිරීමට නොයන්න. වඩා හොඳින් කිරීම එක් දෙයක් වන අතර අනුකරණය කිරීම තවත් දෙයකි. මේ සම්බන්ධයෙන් පවතින නියම තත්වය නම් වැඩහිටි ආචාර්ය හිමියන් තමන්ටම විශේෂිත එක්තරා ආකාරයක ශාන්ත සුවදායක මානසික තලයක පසුවන බවය. පුහුණුව පිටතින් දක්නට නොලැබුණද උන්වහන්සේ විසින් එය ඇතුළතින් සිදු කරනු ලබයි. උන්වහන්සේගේ මනස තුල පවතින తত্ত্বය කුමක්ද කියා ඇසින් දැකිය නොහැකිය. ධර්මය පුහුණු වීම මනසෙන් සිදු කරනු ලබන්නකි. උන්වහන්සේගේ පුහුණුව ක්‍රියාවන් තුළින් හෝ කතාව තුළින් දෘශ්‍යමාන විය හැකි නොවුවත් උන්වහන්සේගේ මනසේ ආකාරය ඊට වඩා වෙනස්ය. මේ අනුව දීර්ඝ කාලයක් පුහුණුවේ යෙදෙමින් ඒ තුළින් ප්‍රවීණත්වයට පත් යම් ආචාර්යවරයෙකු වුවහොත් ඔහු ඔහුගේ ක්‍රියාවන් හා කතාව අත්හැර දමා ඇති බවක් පෙනෙතත් තමන්ගේ මනස රැකගනිමින් සිටී. ඔහුගේ මනස සංසිදී ඇත. පිටතින් කරනු ලබන ක්‍රියාවන් දෙස බලමින් ඔබ ඔහු අනුකරණය කිරීම සඳහා උත්සාහ කිරීමට පිළිවන. ඔබ අත්හැර දැමීමෙහි යෙදෙමින් කියන්නට ඇති කුමක් හෝ පවසමින් ඔහු අනුකරණය කිරීම සඳහා උත්සාහ කිරීමට පිළිවන. නමුත් ඔබ ඒ කරන්නේ එම ආචාර්යවරයා කරන දේම නොවේ. ඔබ සිටින්නේ ගුරුවරයා සිටින තත්ත්වයට සමාන තත්ත්වයකින්ද නොවේ. මේ ගැන සිතා බලන්න. දැන් මෙහි ඇති සැබෑ වෙනස මෙයයි. ඔබ කටයුතු කරන්නේ වෙනත් ආකාරයක මට්ටම් වල රැඳෙමිනි. ආචාර්යවරයා ඔහේ නිකම්ම නිකං වාඩි වී සිටින බවක් දක්නට ලැබුණත් ඔහු සිටින්නේ අනවධානයෙන් නොවේ. ධර්මතාවයන් අතර ජීවත් වූවත් ඔහු ඔහුගේ මනස අවුල් කර නොගනී. ඔබට එය නොපැනීමට හේතුව ඔහුගේ මනස තුළ පවතින්නේ කුමක්ද කියා නොපෙනෙන නිසාය. හුදෙක් බාහිරෙන් පමණක් දකින දේවල් මත රැඳෙමින් විනිශ්චය කිරීමට නොයන්න. වැදගත් වන්නේ මනසයි. අප කතා කරන විට එය අපේ මනස අනුගමනය කරයි. අප කුමන ක්‍රියාවක් කළත් එය අනුගමනය කරන්නේ අපේ මනසයි. නමුත් දැනටමත් තම පුහුණුව අවසන් කර ඇති අයෙකු නම් තම මනස අනුගමනය නොකරන දේවල්ම කීමටත් කිරීමටත් පිළිවන. එසේ වන්නේ ඔහුගේ මනස ධර්ම විනය යන දෙක තුල පිහිටා ඇති හේයිනි. උදාහරණයක් වශයෙන් ගතහොත් සමහර අවස්ථාවල ඔබේ ආචාර්ය හිමියන් උන්වහන්සේගේ ශිෂ්‍යයන්ට තදින් සිටීමට පිළිවන. ඔහුගේ කතාව තද පරුස හා අප්‍රවේශම්කාරී එකක් බවද දක්නට පිළිවන. ඔහුගේ ක්‍රියාවන්ද සැඩ පරුස බව දක්නට පිළිවන. මෙය දකිර අපට ඒ දකින්නට ලැබෙන සියල්ල ඔහුගේ කායික හා වාචසික ක්‍රියාවන් පමණි. නමුත් ධර්ම විනය තුල පිහිටා ඇති ඔහුගේ මනස දැකීමට නොහැකිය. මේ සඳහා බුදුන් වහන්සේ විසින් ලබා දෙන ලද එම උපදේශ මත තදින් පිහිටන්න. අනවදානයෙන් නොසිටින්න. අමරණීයත්වයේ මග ශාවදානයෙන් සිටීමයි. අනවදානය යනු මරණයයි. මෙන්න මේ සැලකිල්ලට ගන්න. අනුන් කරන දේ ඔබට වැදගත් නැත. ඔබ ගැන ඔබ අනවධානයෙන් නොසිටිය යුතුය. වැදගත් වන්නේ එයයි. මේ වන විට විභාග අවසන් කර සිටින ඔබට දැන් එහෙ මෙහෙ යාමටත් බොහෝ දේවල් කිරීමටත් අවස්ථාවක් ඇත. එම නිසා ඔබට දෙන අවවාදයක් වශයෙන් මම මේ හැම දෙයක්ම පැවසුවෙමි. ඔබ හැම කෙනෙකුම ධර්මය ප්‍රගුණ කරන බව අමතක නොකරන්න. ධර්මය ප්‍රගුණ කරන්නකු නම් ඔබ සංසුම් බවින්ද. සංවර බවින් හා සිහි පරීක්ෂාවෙන්ද ක්‍රියා කරන අයකු විය යුතුය. භික්ෂුව යනු පිළිසිඟා යන කෙනෙකි. යන ඉගැන්වීම ගැන සිතා බලන්න. මේ ආකාරයට විග්‍රහ කළහොත් අපේ පුහුණුව එක්තරා ආකාරයක ගොරෝසු ස්වરૂපයක් ගනී. නමුත් මෙම වචනය බුදුන් වහන්සේ විසින්ම විග්‍රහ කරනු ලැබූ පැහැදිලි ආකාරයට සංසාරයේ බය දකින්නා යනුවෙන් තේරුම් ගතහොත් එය වඩාත් ගැඹුරින් අර්ථාන්විත වනු ඇත. සංසාරයේ බය දකින්නා නම් මේ ලෝකය තුලින් අපට උරුම වී ඇති දේවල් වල වරදවල් දක්නා දකින්නා යන්නයි. මේ ලෝකය තුල පවතින්නේ විශාල අන්තරායකි. නමුත් බොහෝ අය එය නොදකිති. ඔවුන් දකින්නේ ඒ තුල ඇති ප්‍රීතිය හා සතුටයි. එම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භික්ෂුව යනු සංසාරයේ බය දකින්නා යනුවෙනි. මේ සංසාරය යනු කුමක්ද? එය මුළුමනින්ම දුකෙන් පිරී පවතින්නකි. එය ඉවසීමට නොහැකි තරමේ දුකකි. සතුට